දැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි අද දවසෙත් එකට වෙලාවෙන් එකට ඉඳලා තියෙන ධර්ම සාකච්ඡාව සඳහා එතන අනවිම සුදු වැඩපිළිවෙලක් සඳහා මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට විශේෂ උදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියනවා. ඒ ලිඛිත ප්‍රශ්න අනුව මම ඉදිරියට යනවා. ඒ අතරමැදි කාට හරි කිවිච්ච දේවල් කියන කර්මා කරලා ඉගෙන පැකිලින්න බයි ඉතිපත් කරන්නයි කියලා මම කර්මෙන් ඉල්ලාසි. ප්‍රශ්නේ මම ජීවෙන්නේ වර්තමානයේ සත්ත්ව ඝාතන විරඳාමක් ලෙස ඉල්ලුම සැපීමේ න්‍යායට අනුව සිදුවන නිසා අප මස් මාංශ මිට ගැනීම ඒ සඳහා ඍජු අනුබලයක් ලෙස සැලකීම නිර්දේශය සිටේ. බුද්ධ කාලයේදී මෙසේ මස් මාංශ විරඳාක වශයෙන් සිදු නොවුවා විය හැකි නේද? මේක බොහොම පැතිරෙන විලල්ව යන මාතෘකාවක්. ඉවරයක් කරන්න බෑ කවදාකවත් උත්තර දීලා. නමුත් එක්කෙනෙකුට තමන්ගේ මතය අනුව ඕන දෙයක් තීන්දුව කරන්න පුළුවන්. මස්මාළු කනවද නැද්ද කියන එක පොදුවේ කාටවත් එහෙම නිගමනය කරන්න එපයි කියන එකයි සර්වචනාංශයේ මතක් කරලා තියෙන්නේ. මොකද එතකොට අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න මතුවෙනවා. පුද්ගලයාට තීන්දුව කරන්න කියලා කියනවා කැමති නම් කන්න නැත්නම් කන්න. එතකොට කිසි අපිට මත ප්‍රකාශ කරන්න බෑ. මේ මොකද ඒ කාලේ ඉඳලම මේ ප්‍රශ්නේ අවුරුදු 2600ක් පරණ ප්‍රශ්නයක්. ඉතින් අර හොඳ වෙලාවට සර්වඥ සූත්‍ර දීලා තියෙන නිසා ඒ වගේම තනිමතේ ඉඳ දීලා තියෙන නිසා පොදු රටක් වශයෙන් එහෙම නැත්නම් පිරිසක් වශයෙන් ඔක්කොම කැයිටි හෝ නොකැයිටි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා මේ සත්‍රාල් සත්‍යත් එක්ක බලන ඉතාමත් පුංචි ප්‍රශ්න. මේවා දිගේ අපි පැය ගණන් කතා කරලා හිටියට කිසිසේත්ම මස් මාංශු කෑවයි කියලා දුක සත්‍ය අවබෝධ කරන්න බාධාවකුත් නැහැ. නොකෑවයි කියලා ලාභෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේක කැමැත්තකට ඉඩ දීලා මේ නැත්නම් බෞද්ධික මතට ඉඩ දීලා කරන්න පුළුවන් බුද්ධ කාලයේ මෙසේ මස්මාස් වළඳාමක් වශයෙන් සිදු නොවුවා විය හැකියි කියනවා එක එකනාගේ මති නමුත් ඒ කාලෙත් මේ මුස්ලිම් මිනිස්සු ලෝකේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ සමාන මිනිස්සු ජාතියක් කියලා දෙනවා. ඒ මුස්ලිම් නැගතර ආගමක් වශයෙන් පහළුනේ අවුරුදු 500කට පස්සේ නමුත් ඒක දිගටම තිබිලා කියනවා සර්වඥාන්සේ වැඩ ඉන කාලෙත් ඔය කෝකනන්දනන්දත් වගේ එහෙම නැත්නම් ඒ සත්තු මරලා ජීවත් වෙන මිනිස්සුගේ ජේතවනාරාමයට යටට ඉඳලා තියෙන ඌරු කොටුවක් ඒක ඌරු කපලා තියෙන ඕන තරම් ආමුදුකට පිස්සු වැටිච්චාම දුවන ගිලර කපන ඌරන්ගේ ලේ බීලා තියෙනවා ඒ නිසා ඇතිපිට ඒ දවස්වල තිබිලා තියෙනවා මේ ඒක නිසා ඒක පොදු මතයකට යවන්න දෙන්න එපා එතකොට වෙන්නේ අපිට තීන්දුව කරලා ඉවරයක් කරන්න බැරි ප්‍රශ්නයක් විතරයි උත්තර නෑ උකට කරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ ඇති විට හොඳින් දැනෙන විට බොහෝ සම්පත්‍තිකර අවස්ථාවක් දැනෙනවා ඒ එකම සක්කාය දිට්ඨිය එන නිසා දෝ අතෘප්තිකර වැටීමක් දැනෙනවා මේ தත්ත්වයේ යටි පැය භාගයක් පමණ ගිය පසු වචන විශ්ති කියනට අපහසු තත්ත්වයක් දැනෙනවා ඒ සාමාන්‍ය කියනවනම් ඉසේ gediyak වගේ දෙයක් හිර වෙලා කරපෙනවා වගේ ඒ වෙලාවට හිර වෙලා තියෙන දෙයකින් නිදහස් වෙන්න වගේ ප්‍රාර්ථනා ප්‍රයත්නයක් තමයි අත්දකින්නේ. නමුත් මේ අමාරුයි කොතරම් වෙලා සිටිය යුතුද දන්නේ නැහැ. භාවනාවෙන් නැගිටිනවා. එතකොට ඒ සියල්ල ඉවරයි. කුමන ආකාරයට ඉගෙන කටයුතු කළ යුතුද යන්න ඔබ වහන්සේගේ කරුණාවෙන් යටහත්පත් ඉලා සිටිමි. ඉතින් මේක කියන කාරණාව අතොලින් කියන්න බෑ කියලා කියන නමුත් කියවිලා තියෙන ප්‍රදේශයෙන් ගත්තාම මේ ඒ සාමාන්‍යයෙන් කියනවනම් හිසෙයි gediyak වගේ දෙයක් හිර වෙලා තෙරපෙනවා වගේ. ඉතින් මෙතෙන්දි කියන්න තියෙන්නේ හිරවීම සහ තෙරපීම කියන වායෝ ධාතුව පෙන්වන්නට හදනකොට මේක ශාරීරික කොටසක තමයි පෙන්වන්නේ. පුළුවන් තරම් කියන මේක ඔළුවේ කටේ බඩේ කියන සම්මුතියෙන් තොරව හිර වෙන බව, තෙරපෙන බව, හිර වෙන ස්වභාව, තෙරපෙන ස්වභාව ගති වශයෙන් පමණක් බලන්න පෞද්ගලිකකරණය කරන්න. ශරීරාංග වලට කිට්ටු කරගන්න නැතුව පුළුවන් තරම් බලන්න ස්වභාව වශයෙන්. එතකොට ඒක ධර්මතාවයක් වෙන එක නැත්නම් මේක මගේ ඔළුවට මොනවා වෙයිද කියලා අර තෙරපීමයි හිසයි සම්බන්ධ වෙලා තමයි සම්මුතිය පෙන්වන්න හදන්නේ. නමුත් Tamanට පරමාර්ථ පැත්තට අවසානයේ අහනදිට කටයුතු කළ ආකාරය මොකද්ද කියනවනම් මේ ඇඟෙන් සම්බන්ධ වෙලා තමයි පේන්නේ. කොටසක් නැතුව වගේ පේනවා. කොටසක් පරයි වගේ පේනවා. කොටසක් කම්පන වෙනවා, තද කරනවා. අන්නේ වෙලාවේදී මේ බර ගති, කම්පන ගති, චංචල ගති, කුණුසුම් ගති, සිසිල් ගති කියන ගති එවන ස්වභාව එවන සම්භාව වශයෙන් දැකගෙන ශාරීරික කොටස් වලට සමුච වශයෙන් සම්බන්ධ නොකරගෙන බලා හිටියොත් මේකේ මැද දැන් දැකලා තියෙනවා මුල දැකලා නැහැ අදත් දැක ගන්න පුළුවන්ද කියලා ඒක ඒක විසින්ම තුනී වේගන යනකොට හෝ වැඩි වේගන යන එක දිහා අනුන්ගේ දෙයක් දිහා බලා ඉන්නවා වගේ එහෙම නැත්නම් මේ ගතියක් ස්වභාවයක් දිහා බලා ඉන්නවා වගේ බලන්න පුළුවන් වෙනකොට අපිට ශරීරේ පාවා දෙන්න වෙනවා. ශරීරයේ තියෙන මම මාගේ හැඟීම් පාවා දීලා ස්වභාවයට, ගතියට, ධර්මතාවයට ඉඩ දෙන්න වෙනවා. එතකොට ධාතු මනසිකාරයේ හොඳ පිපීමක්. දවදි භාවයක් ඇති වෙනවා. ඒක නිසා ඒකෙන්දී අර කාය ජීවිත নিরপেক্ষව ඒක දිහා බලන්න පුළුවන් ගතියක් හිතට වර්ධගෙන යන්න ඕනේ. ගියාට පස්සේ මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ මේක සාමාන්‍යයෙන් මේ කියන මේ වගේ වේදනාව එනකොට ක්‍රියාකල යුතු ආකාරය ගැන කියනකොට අලුත් තාලේ නිදර්ශනයක් කියනවා නම් ශල්්‍ය වෛද්‍යවරයෙක් ශල්්‍ය කර්මයක් කරනකොට ඒ ලෙඩාගේ වේදනාව අඳුර ගන්න උත්සාහ කරන්නේ උත්සාහ කෙරුවොත් කරන්න බෑ බිස්නස් එක. ශල්්‍ය කර්මයක් කරන නිසා ක්ලිනිකල් ඩිටැච්මන්ට් කියලා කියන ලෙඩාගෙන් ලෙඩාගේ හැඟුම් එක්ක සම්බන්ධ වෙන්න එපා. තමන් කරන්නේ ශිල්පීය වැඩක්. ඒ වගේ තමන්ගේම ඇඟෙන් පැත්තකට වෙලා ශල්්‍ය වෛද්‍යවරයෙක් ලෙඩ දිහා බලනවා වගේ තමන්ම තමන්ගේ ඇඟ දිහා බලලා ආ මෙත්තර පෙන ගතිය, මේ කම්පන ගතිය කියන මිසක් කට තෙරපෙනවා, නහය තෙරපෙනවා, බඩ තෙරපෙනවා කිව්වොත් අර සම්මුතිය විදිහින් පටලවිලක් ඇති වුණා. ඒක නිසාම කොච්චර ලයිගියද දන්නෙත් නැහැ. මේක අමාරුවක් වැටෙනවා. එතකොට භාවනාව නැගිටිනවා. ඒ කියන්නේ අර සිද්ධි ඉවර වෙන්නේ ඉස්සෙල්ලා තමන් විහිං ජවනිකා බහලා දානවා. එතකොට ධර්මතාවය මුලැමැදාක දැක ගන්නට මාර්ගපත්තක් තියෙනවා. සීක බලධර්ම පුහුණු කළ කෙනෙකුට ලබන භවයේ හෝ අදිෂ්ඨාන කරන පරිදි සිදුවේද මේ සීක බලධර්ම කියනෙව මේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ අර්ථ තියෙනවා. ඒක නිසා මේ කියෝපි එකක තිබිච්ච එකක් වෙන්න තුමේ මතකරන ඇත්තේ නමුත් මේවා මේ ශේක කියන වචනේ බල කියන ධර්මයේ ධර්ම කියන පදය පද තුන එකතු වුණාට පස්සේ ඒ ඒ පසුබිමට අනුව අර්ථ වෙනස්. ඉතින් ඒක නිසා මේ වචනවල කියන විදිහට අපි මේ ඊගාවාත්මයේ අධිෂ්ඨාන කරන්න ඕන ශේක බල ධර්ම දිනු කරන්න ඕන කියලා මත දිනු කරන්නට වැඩිය ආය මොකටද තව අධිභාවයක් අධිෂ්ඨාන කරනවා. ඉවරම කරගන්න ගියාම ඉවරයි. ඉල්ලන්න ඕනේ නැහැ කොහොමඩක්වත් හම්බ වෙනවා. කොයි එකද හම්බ වෙන්නේ කියලා දන්න කොයි එක හම්බුණත් එකයි කියලා හිතනවා. මේ මේ මේ භවයේ කිසිම තැනක ස්පාසුවක් නැහැ. අපි හිතුවට දාර සංස්ථාවින් හරි කතාකාර ආරම්භ කෙනෙක් ඉන්නවා. ඔබ සංසිඳන කාලේ කියන්නේ කාරණාකාරයි කියලා. ඒ ආන්දු හරිසරයි. ඒ ආන්දු කියනවා මේ ආත දැන් හරියට මහරගම ගිහිල්ලා පිළිකාර වලට මෙහි තියෙන සබන් අනම්මන තේරම ගිහිල්ලා දෙනවා උදව් කරනවා කෙලවරක් නැහැ. මොකද්ද කියන්නේ ලබන ආත්මේ ජපන් අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදුනාම ඉවරයි ඔක්කොම. වීසා ගන්න ඕනෙත් නෑ ඔක්කොම පහසුකම් හම්බෙන මේ පින්කම් සේරම කරන්නේ ලබන ආත්මේ ජපන් අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදුනා. ඊට පස්සේ හිතනවා නිවන් දැක්කට පොඩ්ඩක් ඇහින් වගේ කියලා ජපානයේ ඉපදුනාට පස්සේ. ජපානයක් එක්ක කතා කරලා බැලුවොත් මේ પરම්පරා තුනේදී උන්ට සිද්ධ වෙලා තියෙන පරිහානිය සදාචාරාත්මක පරිහානිය මොන්නම දෙයක්වත් නැහැ සම්පූර්ණ මේ මොකක්ද කියන්නේ තිරසන් වගේ හැසිරෙන. ජපාන තිබුණේ සදාචාරයේ මොනක්වත් දන්නේ නැහැ. ඒක දන්නේ කරම මේ නාගරිකරණය වෙලා අමුතුම ලෝකයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ජපානට ගියාට පස්සේ ආයෙත් ප්‍රාර්ථනා කරાવી ලංකාවේ ඉපදෙන්න. ඊට පස්සේ මතක නැතිවනේ ලංකාවෙන් ලගීගේ බව මතක නැතිවනේ. ඉතින් ඒ නිසා කොයි පැත්තට ගියත් අඟුරු අඟුරු කෑල්ලක් අතින් අතට මාරු කරනවා වගේ ඒ අත දනකොට මේ අතට ගන්නවා මේ අත දනකොට ඒ අතට ගන්නවා. අපි හිතන මේ භවයේ හොඳ කැලලක් ඇති කියලා. නමුත් සර්වඥාගේ කියමන හැටියෙන් නම් අසුචි හෝ මුත්‍ර හෝ පුංචි කොටසක් තිබ්බත් ගඳයි කියලා. මල මුත්‍ර දෙකේ ඉතාම පුංචි කොටසක් ගෑවුණත් ගඳ තියෙනවා. ඒ වගේ භවයේ කොයි කොනක ගෑවුණත් ගඳමයි. අනාගාමි වුණත් රහත් වෙනකම් ෆයිට් කරන්න කියලා. ඉතින් අනාගාමි වුණත් තව තාම ගිහිල්ලා සුද්ධවාසී ඉපදුනත් ඒත් ඔච්චරයි. මොන්නම තැනකවත් නැහැ භවය කියන්නේ ඝර්ෂණයක්. ගැටුමක්. ඉතින් අපි මේ දැන් ලැබලා තියෙන එක හොඳ නැති නිසා අපි හොඳ එකක් ඉල්ලන්න හදන්නේ ඒකෙන්ම වර්තමාන ද්වේෂය තියෙන. දේ තියෙන එකට ද්වේෂය තියෙන. ඒක අතහැරිය කියලා හම්බෙන්නේ ද්වේෂම තමයි. මේකේ අවල් දැන හොඳයි, අවල් දේ හොඳයි කියන දෙයක් නැහැ. මම කියලා තියෙන කීප වතාවක් මම දවසක් කනකොට ඒ අපිට රාහුල හඳුරු සක්මන් කර කර ඉන්නවා. මමත් ගියා. මාත් යම්කෝ ඇතුළට කියලා වාඩි වෙන ගමන් කියනවා මාත්‍යෝ මම මේ සක්මන් කරන ගමන් තේරුණේ මේ මුළු භවයේම බලු පිටක් වගේ කියලා. ඒකේ මැද හොඳයි අග හොඳ නැහැ කියන දෙයක් නැහැ. මුල හොඳයි අග හොඳ නැහැ කියන දෙයක් නැහැ. වටෙත් එකයි මැදත් එකයි කොතන බැලුවත් නිකම්ම නිකම් බලු පිටක් තමයි කිව්ව සංසාර මුළු භවයේ. අපරාධ මේ පොත පොත්තේ ඉපදුනේ මම මැද හරිනම් හොඳට ඇති කියන දෙයක් නැහැ. පොත්තේ තියෙන්නේ ඕකම තමයි. උඩ තියෙනෙත් එච්චරයි යට තියෙනෙත් එච්චරයි. ඉතින් මේක ටෙම්පරාදු කරලා තියාගෙන ඉඳ හදා. කමක් නැහැ හම්බ වෙනවා නම් අනේ මන් දන්නේ ඊගාව බවෙර බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒක බල කියන මොනවද කියලා බලලා පොඩ්ඩක් පුහුණුවක් දාගන්න ඩිප්ලෝමා එකක් අරගත්තාම ලබන ආර්ථය හදාගත්තා හැකි. ඒකට ගියාට පස්සේ ආයේ මෙහෙට එන්න ප්‍රාර්ථනා කරුවට කලබල වෙන්න එපා. ඒ තරම් අපේ හිත චපලයි. අපේ හිත වංචනිකයි. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉවරම කරගන්න එක තමයි පුළුවන්. ඒක ඒකට කට්ටිය බයයි ටිකක්. මට ඒක හොඳට තේරෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය සමුදය සත්‍යය නම් අපිට ඒ භාවනාවෙන් තොරව අවබෝධ නොවන්නේ ඇයි? නෑ ඇත්තට මේක අවබෝධ නොවෙනවයි කියලා කියන්න බෑ. අවබෝධ වෙලා ඒ සඳහා උත්තර හොයන්නේ අපි භවයේ ඇතුළමයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස අප්‍රිය සංපයෝගයේ, පිය විපයෝගයේ යම් පිච්ඡන් අලබිතම්පි දුක එකක් නොතේරෙන දේවල්. දුක්ඛ සත්‍ය විතර ගන්න සරුවචනසේ දීපු වචනවල ඔය එකක්වත් গুপ্ত දෙයක් නෑ සරුවචනසේ දාපු දෙයක්. ජාති දුක, ජරා දුක කියන එක තියෙනවා. නමුත් අපි හිතන්නේ ඒක සඳහා උත්තරේ තියෙන්නේ දෙයයන් ආශි කෙනෙක් ඇවිල්ලා අපිව ගොඩ ගන්න. එහෙම නැත්නම් මොකක් හරි গুপ্ত ක්‍රමයකට එයි මේක වෙසෙන්දෙයි කියන්නේ. නමුත් Nirodhe තියෙන්නේ මේක ඇතුළෙමයි කියලා දැනගත්තට පස්සේ ඒක විනිවිද දැකීමක් වෙන්නේ. එහෙම නැත්නම් මේ මේ ලෝකේ දුක්ඛ සත්‍ය කියන එක සද්ධාව ඇති වෙන්න ආසන්නම කාරණා. යම් කිසිකොට දුකක් නැත්නම් සද්ධාාවක් එන්නේ. ඒ නිසා මුළු ගමනම අපිට මුල් වෙන්නේ සද්ධාව මුල් කරගෙන ඒක සඳහා අවශ්‍ය කරන ජවයේ දෙන්නේ මේ දුක්ඛ සත්‍යය තමයි. ඒක දුක්ඛ සත්‍යය කියලා කියන්නේ උගාක් නරක දෙයක් නෙවෙයි. ඒක තියෙනවා මේ චක්‍රීකරණය කරලා ගන්න ගැම්මක්. ඒ නිසා දුක්ඛ සත්‍ය නැති අවබෝධුනේ නැත්තම් අපි මේ වගේ තැනකට එන්නේ නැහැ. මෙතෙන් එන්නේ අපි එක එක්කෙනෙක් කතා කරලත් නෙවෙයි. තනි තනියම අපි තේරුම් ගන්න තියෙනවා. මේ ගිහිල්ලා කරන්න තියෙන වැඩේ මොකද්ද කොස්සක් අඩුවක්. අඩුපාඩුවක් තියෙන නිසා මේ හොයන්නේ. ප්‍රශ්න තියෙන්නේ අපි උත්තරේ හොයන්නේ නියම තැනද කියලා. එක දවසක් ඔය මුල්ලානසුගින් ගොම්මන් වෙලාවක ලයිට් කනුවක් ළඟ හොයනවලු යතුරු නැතුව. ඉතින් යාළුවෙක් හම්බෙලා දෙනවා මුල්ල මොකද කියලා ඇහුවා. ඉතින් කවුල් බලපන් කො මගේ අතුරු නැති උනානේ කියලා කී යමනසත් එක තුලා හොයනවා. ඉතින් හොයනවා හොයනවා තනකොළ ගහක් ගන්න ඇහුවලු. ඉතින් මුල්ලගෙන් අහනවලු හොයන ගමන් මොන එක කහ පාටයි. ටැග් එක මොනවා මේ පාටයි. ඔක්කොම විස්තර කරලා කරලා අර මනුස්සයා දන්නවලු දැන් ඉතින් දෙන්න දඟලු උදාහට ලයික් කරන වැඩ හොයන්න ඊට පස්සේ අන්තිමට කොහෙද නැතුනේ නැතුනේ නම් කාමරේ කියලා. ඉරසජි මුල්ලා කාමරේ නැත්නම් ලයිට් එක අත හොයන්නේ මොකද කියලා. කාමරේ ලයිට් නැහැ. අපි හොයන්නේ සත්‍යයේ එළිය තියෙන තැනක ඒ වුණාට සත්‍යයේ උත්තරේ තියෙන අන්ධකාරයක. අපි ඒකට යන්න කැමති නැහැ. අපි හොඳටම දන්නවා දිලිසෙන තැන් වල තමයි සත්‍ය හොයන්නේ. සත්‍ය නැතුනේ කාමරේ වුණාට ලයිට් කනුවට තමයි වලයක් තියෙන්නේ. කොහොමද? ඔච්චරම තමයි මුල්ලා කරන්නේත් එච්චරයි අපි කරන්නේත් එච්චරයි. කවදාකවත් ඇත්තට ප්‍රകൃතියට නෙමෙයි අපිට ඕනේ අපිට ඕනේ ප්‍රියමනාප පැත්තකින් අපිට අපි රුචි පැත්තකින් අපි ඉල්ලන්නේ රුචි තන නෑ විශ්වජානක කියනවා සද්ධාව තියෙන තැන අපි සද්ධායෙන් මොන තැන සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා අපි රුචි කරන තැන සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා අපි අහලා මෙතනයි සත්‍ය තියෙන කියන තැන නොතිබෙන්න ඉඩ තියෙනවා අපි තර්කයෙන් බැස ගන්න තැන නොතිබෙන්න ඉඩ තියෙනවා අපි දෘෂ්ටියෙන් බැස ගන්න තැන නොතිබෙන්න ඉඩ තියෙනවා මිනිස්සෙක් සත්‍ය හොයන ක්‍රම පහයි තියෙන්නේ ඒ පහේම දෙදා විපාකම් කියලා තියෙනවා. හොයන තැන නොතිබෙන්න පුළුවන් මේ පිටතනක තියෙනවා. ඉතින් ඒකකොට අපි නිකන් උඩු කරකොල කරකොල කරකොල අතහැරියා වගේ කොයි යතේ යනවද දන්නේ. ඒ නිසා සත්‍ය දුක අවබෝධ වෙන්නේ නැත්නම් අපි හොයන්නේ හෙව්වට මේ ප්‍රතිපදාව දිගේ ඒ ක්‍රමේ දර පැලක් බලනකොට දරේ මරේ කියලා එකක්. ගලකට කුඩු විලෙන් ගහන ගලේ මරයක් කියලා එකක් තියෙනවා. මරේ නැතුව ගැහුවොත් එහෙම වෙන්නේ මොකද්ද? අතක් දිය පට්ටයිනවා. පොරොයික් ගන්න දෙයක් නැහැ. දර කොටේ පළලා ඉතුරු වෙන දෙයක් නැහැ. නිකන් හැම ගහලා පතුරු ගහලා. ඵලයේ දරේ මරේට ගැහුවොත් තමයි දර කැල්ලක් ලිපේ දාන්න පුළුවන්. ඉතින් සර්වචනංශෙ මෙච්චර 84000ක් ධර්මස්කන්ධ වලින් එක එකනා බලලා මේකේ ගැහුව පැලෙන ක්‍රමයක් පෙන්නනවා කියන්නේ. ඉතින් ඒක අපිට ඉක්මම්මදි එහෙම නැත්නම් අපි රුචිකත්වයට ගැලපෙන්නේ. ඉතින් ඒක නිසා අර මුල්ලා වගේ නසුදීන් වගේ ලයිට් කරනවට තමයි හොයන්නේ. ඉතින් නමුත් කවදා හෙව්වත් හම්බ වෙන්නේ හම්බ වෙන්නේ ඒ නැති වෙච්ච තැන හෙව්වොත් තමයි. ඒකට සංඥා හා මතකයන් යනු එකම දෙයක කියලා කියනවා. සංඥා කියලා කියන්නේ නැවත හඳුනා ගැනීම සඳහා තියෙන ලකුණු. ඉංග්‍රීසියෙන් cognize කියලා කියනවා recognize කරගන්නට cognize කරනවා. යම් තරක් ලකුණු කෙරුවොත් අපි ඊට පස්සේ එතන හොයාගෙන ඉන්න පුළුවන් නැත්නම් අර තොරතුරු රාශියක් මේ ලෝකේ කියලා කියන්නේ අපිට නැවතත් ඒ තොරතුරට එන්න බැරි වෙනවා. අපි යතුරු නැති වෙනවා, අපි ඇති පෑන නැති වෙනවා. নানা ආකාර දේවල් නැති වෙනවා. කොහෙද නැතිුනේ කියලා ගන්න. අන්නේම නැති නොවීම පිළිස කරන සංඥාව සලකුණට සංඥාව කියනවා. ඒක මතකයේ දෙන ධෛර්යයක්. පෙළගැස්මක් එනිසා හොඳ සංඥාවකින් කෙරුවොත් වැඩේ මතක් වෙන්න ඉඩ තියෙනවා. කරන වැඩේ සංඥාවක් නැති වුණොත් නැවත සිහිපත් කිරීමේ දුර්ලභකම් තියෙන නිසා මේ දෙක අතර අනියම් සම්බන්ධකමක් තියෙනවා. නමුත් දෙක එකම දෙයක්. සංඥාව සහ මත කියන දෙකම එකක් නෙවෙයි. දෙක අතර එකිනෙකට යම් යම් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහා නින්දට පෙර බිම්බීම හැකිලිම කරගෙන යන විට සිත සාන්ත තත්ත්වයටපත් වී ටික වේලාවකින් නිින්ද යනවා. ආපසු ඇහැරෙන විට නැවත පටන් ගන්නවා. ඒ විටත් ටික වේලාවකින් නිදිමත වෙනවා මේ තීන මිද්දේ මේ තීන මිද්දේ නැතිකල යුත්තේ වීර්ය නැමැතිකමද නැත්නම් සායනීදී භාවනා කිරීම වැරදි යන්න කරුණාවෙන් කියා දෙන්නේ ඉල්ලත් මේ සාමාන්‍ය ඉන්දියට වෙලාවක් නම් මේක කාලේනාස්තියක් නෙවෙයි අවදි වෙච්ච වෙලාවේදී පිම්බි මැක්ලීමට හිත දානවා ඉතින් නිදි ගියා කියලා ප්‍රශ්න නැහැ මොකද සාමාන්‍ය නිින්ද වෙලාවක එහෙම නැතුව පරයන්කයක ඉන්න වෙලාවක හෝ සක්මනකට පස්සේ භාවනා කරන වෙලාවක මේ විදිහට මේ නිින්දගත් අලවිච්ච පරියන් ඉරියවක තොරව ඉන්නකොටත් වෙනවා නම් එතන එහෙනම් තමයි මේ ප්‍රශ්න නැගින්නේ මේ තීන මිද්ද කතාව. සාමාන්‍ය නිින්ද වෙලාවක ඉඳනම නොදන්න අරමුණක හිත තියනවට වැඩිය මගේ පිම්බීම හැකිලිම හෝ ආනාපානිය හෝ බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය කියන එක හොඳයි. මේ එතකොට නිින්දට වැටෙනවා ආයෙත් අරමුණට නැගිටිනවා පුළුවන් තරම් වෙලා භාවනා කරනවා ආයෙත් නිින්දට වැටෙනවා ඒකේ දෝෂයක් නැහැ එතකොට අර වෙනදා ආයාලේ යනවා වෙනුවට අරමුණින්මයි නිින්දට යන්නේ නැගිටින්නෙත් අරමුණට ඒක චීන මිත්‍ය පිළිබඳ පටලවා ගන්න නරකයි සක්මන් භාවනාව විතර කර දෙන්නේ නියම වශයෙන් ඒ ක්‍රම කොපමණ තිබේද අපි කරන මේ ක්‍රම නිවැරදිදයි සැක පහළ වේ ඒක ඉතින් ඇත්තට මේ සැකේ කියන එක ඒ වගේ දෙයක් තමයි කොච්චර කරුවත් ඒක ඉන්නේ තියෙනවා. ඒක නිසා මේ අර මාතර මතක් කරන්ද සක්මන් භාවනා පිළිබඳ ලියවිච්ච පොතක් තියෙනවා. තොරතුරු ගොඩක් මේ හැකියතාක් දුරට එකතු කරලා ඒක කියවලා බලන්න. ඉතින් මේ තොරතුරු වැඩි වුණාට ප්‍රශ්නයක් කර ගැනීම මට වෙන්නේ ලෙඩක්. තොරතුරු තිබුණාට පස්සේ ඒ ප්‍රයෝජනෙ සඳහා තොරතුරු පාවිච්චි කරන්න බැන්නම් දෙන දෙන දේෙන් පටලවා ගන්නවා. මේක දහරි අරක දහරි ඉගෙන ගන්න ඉගෙන ගන්න අවුල. ප්‍රයෝජනෙයි සලකලා ඒ දේ කරන්න තමන්ට තේරෙනවා වැඩි වේලාවක් සතිය පිටවන්නේ කොයි ක්‍රමේද ඒක තමයි කරන්නේ. බුදුහාමුදුරු කියපු ක්‍රමේවත් ගුරුහාමුදුරු කියපු ක්‍රමේවත් නෙමෙයි තමන්ට පිටන්නේ. ඒක පොත්පත්වලත් නැහැ. මේ අපි මේ කරන ක්‍රමේ නිවැරදිද සැක පහළ වෙකෙන් තන මොකද්ද කරන ක්‍රමේ කියලා තියෙනවනම් අපිට සාකච්ඡා කරන්න. ඒ ක්‍රමය කරන්නේ නැතුව තව ක්‍රම විස්තර කරලා දෙන්න ගියාම ඒ සුත්තමේ ඥාන හරියට හසුරුවා ගන්න බැරි කෙනාට කොහොම ඉගෙන ගන්න ඉගෙන ගන්න අවුලෙන් අවුලටපත් වෙනවා. භාවනා තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න අවුලටපත් වෙනවා. ඒ නිසා තොරතුරු තියෙන්නේ අවුල් කරන්න නෙවෙයි. තොරතුරු තියෙන්නේ ඒකට සාපේක්ෂ වටිනාකමක් දීලා තොරතුරු පාවිච්චි කරන්න. ඒක නිසා භාවනා කරන කෙනාට තමයි හොඳටම දැනගන්න පුළුවන් වෙන්නේ මේ ඉගෙනගත්ත ක්‍රමේ ප්‍රයෝජනයක් තියනවද නැද්ද කියලා. උදාහරණයක් වශයෙන් දානයක් දෙනවා නම් ඒකේ පිනක් තියෙනවද නැද්ද කියලා දන් දෙන කෙනා තමයි දන්. සීලයක් රැක්කට පස්සේ නොරකින්න කෙනාට වැඩි ආනිසංස තියනවාද කියලා සිල් නැති කෙනාට වැඩි රකින්න කෙනා දන්න. නමුත් රකින්න කෙනා සැකයක් කරනවා නම් සිල් නැතුවට වැඩිය සිල් ඇතිකොට පව් සිද්ධ වෙනවද කියලා. ඒව නැති කරන්න ක්‍රමයක් නැහැ ලෝකේ. ඒ සැක ඕනම தත්ත්වයක් කරද්දී ඇති කරන්න පුළුවන්. ඒ සැකේ ඒතරම නාස්තික දෙයක්. ඒකට සාරය අසාරය වශයෙන් ගන්නවා අසාරය සාරය වශයෙන් ගන්නවා. ඉතින් කොච්චර මේකට තොරතුරු එකතු කරත් අදිමොක්කේ කියලා දෙයක් නිවැරදි නිවැරදි වශයෙන් ප්‍රමුඛ දේ ප්‍රමුඛ දේ වශයෙන් තේරුම් ගන්න බැරි නම් හොඳම දේ තමයි විශ්වසනීය ගුරුරෙක් කියන දේක් අහලා ගුරුරා කියන දේ කරන්න. තමන් යන්නේ නැවතයි රුචියක් කම්පෝරා. ඊට පස්සේ ප්‍රශ්න කරනවා කොයි ගුරුවරට ධාරි මොකද සුපර් මාකට් එක වගේ දැන් සෑහෙන ගුරුවරු. හරියට ගුරුවරු. මේක ඒකවල ඒ ප්‍රශ්නේ මතුවේ. ඉතින් ඒකට කරලා තියෙන්නේ ඊට ගිය තැන ආදර රජ මාලිගාව හැදී තමන්ට ඊට ගිය ගුරුවරට එක කරන්න බෑ. එතනත් ඒක තොරතුරු හසුර ගන්න අමාරු නම් ඒ අතින් මේ පොත කියවන එක හොඳ නෑ තොරතුරු හසුර ගන්න අමාරුයි. නමුත් උත්සාහ කළා තියෙන්නේ ත්‍රිපිටකේ සඳහන් ඒ තොරතුරු පුළුවන් තරම් සුත්තම ඥාන වශයෙන් සම්බන්ධ කරගන්න. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒකේ ඒකෙම නෙවෙයි ඒ වගේ බොහොම හොඳ ත්‍රිවිධ රචනයකුත් තියෙනවා බෝධි ඥානෙ ඥාන සම්පන්න ආමුදුලේ හරිෂෝ. ඒකෙත් තියෙනවා මයිලක සොෆ්ට් කොපි එක අරුණ මාත්‍යකාවක් තියෙනවා. ඒකත් සෑහෙන දිගයි මේ මම මේ ලියපු සිංහල පොත වගේම ත්‍රිපිටකයත් එක්ක ලියපුවා. මේ දෙකම කියවන එක හොඳයි. මේ බහුසුත ඥාන සඳහා. ගරු ස්වාමීන් වහන්සේ චුල්ලසෝහත් සෝතාපන්න තත්වය පහදා දෙන්නේ. මේක සාමාන්‍යයෙන් කියන්නේ මේ පච්චේ පරිග්ගා ඥානයේ වශයෙන් තමයි එහෙම නැත්නම් මේ ditthi visuddhiye කාංකායතන විසුද්ධි අන්නේ විසුද්ධි දෙකේදී තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා නම් මේ ලෝකේ සිදුවෙන දේවල් තමන්ට සිදුවෙන දේවල් කිසිම හේතුවකින් අනුන් කෙනෙක් සම්බන්ධයක් නැහැ මේක තමන්ගේම රුචි අරුචිකම් අනුව කර්ම රූපානුව සිදුවෙන දෙයක් හේතුඵල ධර්මානුව සිදුවෙන දෙයක් අපි දන්න විදිහට වෙන කෙනෙකුට හේතු කළා වෙන කෙනෙකුගේ දෝෂයක් වශයෙන් දකින්න නැතුව ඇතුළ තමයි හේතුව මමමයි හේතුව කියලා දන්නවනේ ඒක තමයි පළවෙනිම චුල්ලසෝතපන්න தත්ත්වය පිළිබඳව තමන්ගේ වගකීම තමන්ට එන වෙලාව. ඒක භාවනාදී වැටෙන අවස්ථාව මුල ධර්මානුකූලව විස්තර කරන්නේ ඒ පච්චේ පරිඥාණයේ වශයෙන් ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ රූපය ආසස් ප්‍රසාත වාතේ නැත්නම් වායු පොට්ටබ්බ ධාතු වගේ රූපයක් නම් ඒකේ හේතුවත් එක්ක වැටේ. නාමයේ නාමයේ හේතුවත් එක්ක වැටේ. එහෙම නැත්නම් කියනවනම් ඉතිබන්දම පත්තු කරපුවාම ඉතිබන්දමේ එළිය විතරක් නෙවෙයි පිටිබන්ධව විසීම තමන්ගේ මුලට අන්ධකාරයක් ඇති කරගන්න. ඒකත් ඒ. පිටිබන්ධව පද්ද කරම හැම වෙලාවෙම පිටිබන්ධම තියෙන්නේ අන්ධකාරය. පිටිබන්ධව විසීම ආලෝකයේ පිටට දුරුනට තමන්ගේ පාමුලට අන්ධකාරයක් ඇති කරගන්නවා. අපි සාමාන්‍යයෙන් දකින්නේ නැහැ. ඒත් එක්කම දකින්න නම් ඒ කියන්නේ අපි හොඳට සිද්ධිය ඇති හැටියෙන් දකින්න. ඒක පෙන්නවා චුල්ලසෝතාපන්න තත්ත්වයේ විදිහට මේක මේ අටුවා යුගයේදී භාවනා කරන කෙනා ධෛර්යකරනද දීප නම්බුනාම ගරු ස්වාමීන් වහන්සේ අරමුණේ හිත නොකඩී පවතිද්දී බාහිර ශබ්ද ඇසෙන්නේ කෙසේද? ධානයගත වූකොට ධානයේදී සිටන විට බාහිර ශබ්ද ඇසෙනවාද? වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කියනනම් වාහනයක් පදවන්න ඉගෙන ගන්න වෙලාවේදී අපි 100%ක්ම පුදුම ශ්‍රද්ධාවකින් පුදුම හිතකින් වාහනේ පදවන්න ඉගෙන ගත්තට හොඳට වාහනේ පදවන්න පුරුදු වුණාට පස්සේ අර ඉස්ලාම දාතු පුරුදු කරනට වගේ මුළු හදින්ම අතපය ඔක්කොම එකට යොදන්න ඕනේ. ඒක ඉබේම වෙන්න පටන් ගන්නවා. ඒ අතරමැද කතා කරමින්වත් පුළුවන්, බලන්නත් පුළුවන් ඕන දෙයක් කරන්න. ඒ නිසා යම් කිසි දෙයක් හදාරන මුල් අවස්ථාවේදී අපි ඒක 100 100ක් මුල් මුල් තරම් දිලා කරාට ඒක හුරු වෙනකොට, සිද්ධි වෙනකොට ඒක කරන ගමන් තව එකක් කරන්න පුළුවන් ශක්තිය. මේක හිතේ කයට දෙවිය හිතේ විශාල වශයෙන් පැතිරෙන දෙයක්. ඒ නිසා යමක් කරනකොට ඒක මුළු හදින් කරන්න. ඒක හොඳට සිද්ධ වෙනකොට මාස්ටර් කරනකොට පරිචයට යනකොට ඒ කරන ගමන් තායරක් කරනවා. උදාහරණයක් වශයෙන් කාන්තාවට පළවෙනි දරුවා ප්‍රසූත කරන වෙලාවේදී හරි විශාල දෙයක් ඒ වගේම පළවෙනි දරුවා හදන එක නැන්දම්මත් කියන්න ගන්නවා ආයම්මත් කියන්න ගන්නවා යාළුවොත් කියන්න ගන්නවා. නමුත් දෙක තුන හතර දරුවෝ යනකොට අර ඔක්කොම තින්නදී තව දරුවෙක් කටයුතු කරගෙන යන්න ඉබේම අවශ්‍යතාව පුරුදු වෙනකොට තමන්ගේ දරුවන්ගේ දරුවටත් ඒ අතරමැද උපස්ථාන කරන්න පුළුවන්. ඒ වගේ තමයි කරනකොට එන්නේ තියෙන හිත කියන්නේ වගේ අසීමිත බලසයිස් එකක්. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී නම් බාහිර හද නැත්තන කියලා පටන් ගන්න. කරගෙන කරගෙන යනකොට සතිය පවතිද්දී අපිට තේරෙනවා පසුබිමේ ශබ්ද තියෙද්දී අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. සමහරට ශබ්දෙන් කැඩුනට පස්සේ ආයෙත් අරමුණට යනවනම් අරමුණේ හිත නොකැඩී ගියාක විතර ගණන් අරගෙන සද්දෙන් බාධාවක් නොවුනා විදිහට ගණන් අරගෙන යන්නේ කියනවා. ධ්‍යානවල ඉන්නකොට ධ්‍යාන මට්ටම් තුනක් තියෙනවා. ඕලාරික මට්ටම, මධ්‍යම මට්ටම සහ උත්කෘෂ්ඨ මට්ටම කියලා. උත්කෘෂ්ඨ මට්ටමේ නෙවෙයි නම් හිත තියෙන්නේ වරින් වර අතුරු අරමුණ වලට ගිහිල්ලා ගිය වේගෙම ආපහු ඇවිල්ලා නැවත ධ්‍යානගත වෙනවා නම් ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ ඇත්තටම ධ්‍යානෙම හිත තිබුණද නැත්නම් ධ්‍යානෙ ඉන්න ගමන් පිට ගිහිල්ලා ආවද කියලා. ඒ මොකද ඒ තරම්ම හිත දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයන්. බොහොම සූක්ෂමයි. අපි හිතනට බොහොම සූක්ෂමයි. ඒ නිසා යාට ඒ ගිහිලා එන ගමන ගියේ නැති ගානට ඉඳගෙන මවාපෑම කරන්න පුළුවන්. ආයාව කරන්න පුළුවන්. ඒ නිසා ඒක ආශ්චර්යමත් හිතක් ආශ්චර්යවත් වෙනවා කරගෙන කරගෙන ඉදිරියට යනකොට දහසකුත් කටයුතු කරන ගමන් ඒ සියුම් එකලස පාත්තන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සිත කිසිම අරමුණක නැතුව සම්පූර්ණ අවදීන් ඔහෙ බලාගෙන සිටින විට හිත කොහේද විඥාණය කොහේද මම කොහේද මේක තමයි සාමාන්‍ය සැකේ කියලා කියන්නේ අපි දන්නවා නම් හිත කියලා කියන්නේ විඥාණය කියලා කියන්නේ මම කියන්නේ කෙලස් දේශුලියක් කියලා කෙලෙස් වලින් ඇති කරලද අවුලක් කියලා ඒක නැති වුණාට පස්සේ ආය හොයන්නේ අපි යන්නේ නැති ටික සතුටු වෙයි. දැන් මේක වෙලා දෙන්නේ නැති වුණාට පස්සේ ආයෙ ඒකම නැතුණා කියලා පත්‍රේ දානවා මෙන්න මෙහෙම කෙනෙක් මා ළඟ හිටියා දැක්කොත් හොයලා වන්නේ කියලා. ඒ තරම්ම මේකටමයි ප්‍රේමී තියෙන්නේ. ප්‍රශ්නේ අහනකොටම තේරෙනවා මොන පැත්තෙන්ද මේ බලන්නේ මේ නැති වෙච්ච එක නැවත කොහොමද සාහවුරු කරගන්නේ. ඒක ඒ මේවා තමයි ඇත්තටම කියන්නේ අපි මේ ගැලවුම් කාර්යය වගේ අපිට තාපිත් එක්ක නිදා ගන්න අපිත් එක්ක නැගිටින හැම දෙයකම තියාගෙන මේ හිත පේන්න තියෙන්නේ අපි සඳහා වැඩ කරනවා කියන. නමුත් ඒක අපි දාසභාවයටපත් කරන එයාගේ පැවැත්ම සඳහා අපි ප්‍රයෝජනෙට ගැනීමයි හිතෙන් කරන්නේ. ඒක නිසා අපිට පුළුවන් නම් ඒ හිත අසරණ වෙන්න ඇරලා එහෙම වුණාට භාවනාවට මොකුත් වෙන්නේ නැහැ කියන විශ්වාසය ඇති කරගන්න හරි ගුප්තයි. ඒ නිසා මේකෙන් ඈත් වෙනකොටම අපි බලන්නේ ආයෙත් අර තිබුණට වැඩිය වේගෙන් ලං කර ගන්න ඒ ඒකට යටි හිතේ තියෙන මේ තණ්හාව එහෙම නැත්නම් මම කියා ගන්න ගතිය කොහේද කියලා අහනවා එහෙම නෙවෙයි බලන්න තියෙන්නේ මේ විදියෙන් ඉඳලා පුළුවන් තරම් ඉඳලා මේ හිත හෝ විඥානය හෝ මම නැතුව මේක පවත්තන්න බැරියයි කියලා බලන්න. පවත්තන්න බැරි කමක් නැහැ. එහෙමනම් මේ දෙක දෙපැත්තට කරගන්න පුළුවන්. නැවත ගියේ කොහෙනවයි කියලා කියන්නේ මේ මේක විඥානේ නැතුව හිත නැතුව මම ආයේ නැතුව පාත්තන්න බෑ කියන මේ මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ. ඒක නිසා වරණ ගන්න ඕන ප්‍රශ්නය ඒ විදිහට ආරමුණකින් තොරවෙන් බලාන ඉන්නකොට අපි මොන විදිහේ ආකල්පකෙන් භාවනා ගෙනියන්න ඕන කියලා ඒ වෙලාවේදී හිත ආවොත් විඥානේ ආවොත් සක්කාය දිට්ඨිය ආවොත් යම් ආකාරයකට ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා එනකොටවත් සාදර වෙන්න එපයි කියලා කියනවා. නැතික හොයන එක නෙවෙයි, එන්න හදන නානා ප්‍රක්‍රම වලට. එනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් ශිල්පේ හරි. භවනා ක්‍රමේ හරි. මුන්තු නැති වෙනකොට බය නිසා හෝ සැක නිසා හෝ ඉතින් හොයන්න පටන් අරගත්තොත් අපේ අර නැති කිරීමට ගත්ත ප්‍රයත්නය අලාපාලු වෙලා යනවා. හානි වෙලා යනවා. මේක හරියට හොඳට පිසිදුව ගාලකට ගිහිල්ලා කිරි කලයක් දොවාගත්තට බැරි වෙලා හරියකට ගොම කඳුලක් වැටුණොත් මූත්‍රා කඳුලක් වැටුණොත් එනයි කිරි කලෙම ගන්න බෑ. දොවාගත්ත කිරි කලෙත් එකයි ඒකට ගැටෙන කොම කඳුලත් එකයි දෙකම ඉන්නේ එකම දෙනගෙ. එහෙම නැත්නම් ඒ කිරි කලයට මූත්‍රා වැටෙන්නේ දෙනගෙන්. ඒ නිසා කිරි දෝන මනුස්සයා දන්නවා දෙන හොදලා බුරුල්ල හොදලා ගාල හොදලා භාජනේ හොදලා ඉස්සල්ලාම අත් දෙකක් හොදලා කිරි දෝලා ඉවරලා භාජනය වහලා පැත්තක තියලයි ඊට පස්සේ දෙන හොදනවා හෝ ගාල හොදනවා කරා. ඔය ඔක්කොම එකට කරන්න ගියොත් වෙන්නේ අර දෝපු කිරි ටිකේ වටිනාකමක් නැහැ. ඒක නිසා අපි භාවනා කරනකොට ප්‍රතිඵල නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ කිරි කොහෙද තියන්නේ ගොම කොහෙද කියන්නේ කියන එක මතක නැහැ. අපි අර දෙක කලවම් කරනවා. ඉතින් කලවම් කරන තාක්කල් මේ කිරි කලයයි ගොම කඳුලයි මේ එච්චර විශාල කිරි ප්‍රදේශයක් ඒක ගොම කඳුලකින් කරා. ඒ නිසා අපි ගොඩක් භාවනා කරලා ඇති. නමුත් අර පිවිතුරුකම නැහැ. මේක නික්ලේශී බව මේක කෙලේශී බව දන්නේ නැතුව මේ දෙක කලවම් කරනකොට කෙලේශීම තමයි යන්නේ. ඉතින් මේක ඉස්සරහට යනකොට යනකොට ලොකු අවදිය අවදියක් ඇති කරගන්නවා. යම් වෙලාවකට හිත චිත්තක්ෂණයට හෝ කෙලෙස් නැත්තනකට ආවොත් ඒක මුළු සංසාරේම වටනා දෙයක් විදිහට කරඬුවක තැම්පත් කරන 13 වචනමක් විදිහට පැත්තක තියලා අනික් කෙලෙස් එක ගෑවෙන්න දෙන්නේ නැහැ. සැකයකටවත් එන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අසද්ධාවට ලක් වෙන්න දෙන්නකෝ රකින්න. ඒ රැකීමෙන් තමයි සත්පුරුෂකම තේරෙන්නේ. ඒකට අසත්පුරුෂ විදියට සැලකුවොත් ලැබිච්ච පිරිසිදු මේ මේ චිත්ත ප්‍රවෘත්තියේ සර්වතනති කියන්නේ පිටකෙනෙක් කරපුවානේ උඹමයි අසත්පුරුෂ වෙලා තියෙන්නේ. ඒ නිසා භාවනා කළාට ලැබිච්ච චිත්තක්ෂණ වශයෙන් හෝ ලැබිච්ච දේ අගය කිරීමේ වටිනාකමින් තමයි අපි ඉදිරියට යන ඉදිරියට යනවද නැද්ද කියලා තේරෙන්නේ. ඉතින් සමේ ප්‍රශ්නය මේ කොහේද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ අවස්ථාවක් තියෙනවා කොච්චර වෙලා මේ අවුලකින්තරව පවත්වන්න පුළුවන්ද කියන එකයි දැනගන්න. එහෙම නැත්නම් කියනවා මේ මේ මේ ප්‍රශ්නට කන්නාඩියකින් මුණ බලලා ඒ කන්නාඩිය එතකොට තමන්ගේ පිළිමිබුව පේනවනේ. ප්‍රතිබිම්බේ පේන කණ්ණාඩි අනිත් පැත්ත හරවපුවාම ඒ පිළිබිඹුවට මොකද වුනේ? කොහෙද ගියේ? මේ පැත්තට බලනකොටත් පේන්නේ පවතින දෙයක් නෙවෙයිනේ මායාවක් නේ. මායාවක් නම් තිබුණ නැති දෙයක් කොහෙද ගියේ කියලා අහන්න දෙයක් නැහැ. තියෙනවා කියලා මේක ඇතුළේ මිනිහෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කිව්වොත් තමයි ඒක හරවට පස්සේ මොකද උනේ කියලා ප්‍රශ්නේ. ඒ නිසා මේ හිත විඥානේ මම කියන එකක් ආස්තික ප්‍රඥප්තියෙන් බැලුවොත් මේ ප්‍රශ්නේ එනවා. ඒ නාස්තික පැත්තෙන් බලන්නයි බුදුහාමුදුරු දේශනා කරන්න කියලා දැනගත්තොත් අපි බලන්න පුළුවන් තරම් එන්නේ නැති පරිබාහිර තත්ත්වේ පුළුවන් තරම් වැඩි දියුණු කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ අගනා දේශන ඇතුළත් CD පැටිය කුඩා ධර්ම පුස්තකයක් වශයෙන් මුද්‍රණය කර ධර්ම දානයක් ලෙස මම ලැබිලා හැරීමට අවසර අවස්ථා ලබා දෙනවා කරුණා ඉල්ලා සිටිමි. වැනි භාවනා වැඩසටහනකට සහභාගී වීමට අවස්ථා නොලබන කල්යනා මිත්‍රයට මේ දීමෙන් අපට ධර්ම දාන පින්කමක් කළ හැක. මේ වීදම දැරීමට කැමැති පින්නතුන් බොහෝය. දැනට CD සකසා දෙන අර්ණමාතක තීතු නොඑකයින උපකාර කරන පින්නතුන්ට චතුරාර්ය සත්‍ය මේ භවයේදී අවබෝධ වේවා. අතන මේක අර දම්පිරිකෙන් කරපු එකේ දැනටමත් කුත්තනේ වේගන යනවා. ඒක ඔක්කොම ඉංග්‍රීසියෙන් දාලා ඉංග්‍රීසියෙන්මයි කරන්නේ. ඉතින් යාම කල්ලිබාකොල කරපු සම්මාදිටි සූත්‍රයේ දැන් ප්‍රූෆ් බලලා ඇවිල්ලා කියනවා මට දැන් හැබැයි ප්‍රශ්න තියෙන්නේ කවුරු එව්වත් දන්නෙත් නැහැ කොයි මුද්‍රණාලයෙත් දන්නෙත් නැහැ දැන් කොළ ටික තියාගෙන ඉන්නවා ඊගාව දාසේ ඉල්ලීමක් කරනවා දැන් මාස 6ක් විතර බලන්න මට ප්‍රූෆ් බලන්න කියලා දීලා තියෙනවා කවුද දුන්නේ දන්නෙත් නැහැ ප්‍රෙස් එක කවුද කියලා දන්නෙත් නැහැ දැන් ඉතින් ප්‍රසිද්ධ ප්‍රකාශනක් කරලා ඊමේල් එකක් කරලා අයිතිකාරයෙක් ඇවිල්ලා ඉල්ලගන්නේ කියලා ඒක ගොඩාක් මේ දවස්වල මේ පොත් තියෙන වැඩ යනවා. ඒ නිසා මේකේ මේ මොකද්ද මේක ඇත්තටම අවශ්‍ය ඉන්නවා මගේ නෙවෙයි ලොක්කගෙන් තමයි අවසර ගන්න තියෙන්නේ. අයිතිකාරයෙන් ඉන්න ගත්තා. අයි මේ මේමයි කියලා දාලා වැඩ කරන්න යන ගැටි. මයි බුද්ධිය තාම තීල නැහැ මට. කර්ණී ස්වාමීන් වහන්සේ පිම්බි මැක්ලි මෙනෙහි කිරීමේදී ඇතිවන කැක්කුම් ශබ්ද අත්විඳි සිත දිවි ආදී මෙනෙහි නොකිරීම නිසා පුදුල සංඥාව ඇති වේයයි පොතපතින් කියවා ඇත්තේ මේ පරයන්ක භාවනාදී මෙසේ මෙනෙහි නොකොට මූලික අරමුණ තුලම නැවත නැවත සීය පිහිටීම හා මෙනෙහි කිරීම තුලින් හිතවිලි අඩු දැඩි සහැල්ලු බවක් අත්විඳින්න. මෙනෙහි කිරීම තුලින් හිතවිලි අඩු දැඩි සහැල්ලු බවක් අත්විඳින්න. බැවින් ඒක පාඩේ සත්‍ය අසත්‍ය ප්‍රායෝගික පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිනවා. ඉතින් මේ ප්‍රශ්නේ කියවනකොටම තේනවා මෙනෙහි කිරීමෙන් හිතවිලි අඩු, දැඩි සහැල්ලු බවක් වෙනවනම් මෙනේ කරන්න. එච්චරයි කියන්නේ. අපි අඳ හදන පරමාර්ථය ඉෂ්ට වෙනවනම් ඒකේ දිහා වෙන පැහැදිලි කිරීම කරන්න දෙයක් නැහැ. කියන්නේ අපි මේ මෙනේ කරන්නේ මොකටද කියලා දන්නේ නැතුව මෙනේ කරන එක නෙවෙයි තියෙන්නේ. මෙනේ කිරීමෙන් ආනිසංශ තියෙනවනම් මේ තියෙන ආනිසංශ දෙක තමයි. ඒ වගේම යම් කිසි වෙලාවක මෙනේ කිරීම නිසා තිබුණු සමාධිය කැඩෙනවා තේරෙනවා නම් අවුල් වෙනවා තේරෙනවා ඒක නතර කරන්නත් දැනගන්න. මොකද මෙනේ කිරීම කියන්නේ නිවන නෙවෙයි. මෙනෙහි කිරීම කියන්නේ මාර්ගයේ තියෙන උපක්‍රමයක් විතරයි, උපකරණයක් විතරයි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න ප්‍රයෝජනෙයි සලකලා. මේ ලියන කියන විදිය හරි. කියන්නේ මේ හිතවිලි අඩු දැඩි සැහැල්ලු බවක් ඇත්තෙන් දිනවා නම් ඒ ක්‍රමේ තමයි යන්න ඕනේ. මෙනෙහි කිරීම තුලින් ඒක එනවනම් බොහොම හොඳයි. ගරුතුමා ස්වාමීන් වහන්සේ සමත ධානාංගයන් හා විදර්ශනා ධානාංගයන් අතර වෙනසක් තිබේද? ප්‍රථම ධානයේට ඉහළ ධානවලදී විතක්ක ਵਿਚාර නොමැතියි. ඊට ඉහළ ධානවලදී විදර්ශනා කරන්නේ කොහේද යන කර්ණාටක පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඒක නිසා ධානාංග හා සමත ධානාංග හා විදර්ශනා ධානාංග කියන එක ඇත්තටම ඔය බුරුමේ මම භාවනා කරත්තන්නේ පණ්ඩිතාභාන් ස්වාමීන් වහන්සේගේ අලුත් ඉදිරිපත් කරන ක්‍රමයක් සමත භාවනා විදර්ශනා භාවනා අතර තියෙන නෑදකම පෙන්වන්න එකමයි ධානාංග අනුව තමයි සමානකම් පෙන්වන්නේ. ඉතින් මේ දෙවෙනි කොටසේදී වැදගත් දෙයක් කියනවා නම් කියන්න තියෙන්නේ ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර තියෙනවා ඊකාව යනකොට විතක්ක ਵਿਚාර නැහැ ඒ නිසා විපස්සනාදී ප්‍රථම ධානයේ තෙක් භාවනාව මෙහෙවන්න ඕනේ ඉන් එහාට භාවනාව මෙහෙ වෙන්න ඉඩාත්මිකයි තියෙන්නේ වෙන්නාත්මිකයි තියෙන්නේ විතක්ක ਵਿਚාර නැහැ කියලා කියන්නේ භාවනාව දැන් එයාගේ වැඩ පිළිවෙල බාරගත්තට පස්සේ ඒක වෙන්න ඇරලා අවදියෙන් බලන්න එකයි කරන්නේ ඒ නිසා මූලදී විශාල වීර්යයක් ඕනේ විශාල විතක්ක අවශ්‍යයි නමුත් ඒක සත්‍ය සමාධිය ගොඩනැගිලා භාවනා යන්න පටන් ගත්තට පස්සේ එහෙම මේකට මේ තමන්ගේ අධිකාරිය අරගෙන යන්න හදන එකයි තියෙන්නේ. මේක හරි තීරණාත්මකයි. කොතෙන්ද යනකම් වීර්ය කරනවද කොතෙන්ද යනකම් කරන්නේ නැද්ද කියන එක ඒක හරියට නිදර්ශනයක් වශයෙන් කියනවනම් වාහනයක් අරගෙන බඩුව හොගයක් පටවන කන්දක යනකොට කොච්චර දුරට ෆස්ට් ගියර් එකේ යන්න ඕනද ඊගාඩි කියලා කොතෙන්ද සෙකන්ඩ් එක කොච්චර ටොප් ගියර එක යන්න ඕනද ඊගාට තර්ඩ් එකට කොයි වෙලාවෙ දාන්න ඕනද සෙකන්ඩ් එකට කොයි වෙලාවෙ දාන්න කියලා කිසිම පොතක ලියලා නැහැ ලියන්නත් බෑ කිසිම ක්ලාස් රූම් එක උගන්වන්නත් බෑ ඒක ඩ්‍රයිවර්ගේ වැඩි වාහනේ බර හැටියට කන්දේ හැටියට ඒ ගියර එක මාරු කරගන්නවා කියන එක දන්නේ නැහැ දන්නේ කියන්නේ මූල ධර්ම වශයෙන් කියලා බෑ පොත් මෙච්චර මහත පොතකින්වත් විස්තර කරන්න බෑ. නමුත් එක සැරයක් දෙසරයක් නොකරලා එනගත්තට පස්සේ තේරුම් අරගන්න ඕනේ අවශ්‍ය වෙලාවට මේ බර ගියරක දාන්න ඒකයි සරුවචනන්සේ කියන්නේ මට ඒක කරලා දෙන්න බෑ. ඒක තමන් කරලා තේරුම් අරගන්න ඕනේ එන්නේ ඒ කොච්චරක් භාවනා කරනවද කොච්චරක් භාවනා කරනවද කියන අතර මේ සින්ක්‍රොනයිස් කරන හැටි හරියට ඒකට ගැළපව ගන්න හැටි මේ අතින් අපි අකම කරලා කරලා ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එකෙන් අත්හදා බැලීමෙන්ම දැනගන්න ඕනේ මෙච්චරක් යනකම් තල්ලු කරන්න ඕනේ ඊට පස්සේ ඒකටම යන්න අරින එකයි තියෙන්නේ. ඔය බයිසිකල් එකේ පුෂ් බයික් එක කියලා කියන්නේ මොකද? ටිකක් දුර තල්ලු කරන ගිහලා බයිසිකල් නගන නගලා ඒ වේගයෙන්ම යන්නේ. යම් ප්‍රමාණයකට යනකම් තල්ලු කරලා ගැම්ම ගන්න. ගැම්මට පස්සේ ඊට පස්සේ ඒකට නගලා ඒ සමවර කරුවට පස්සේ බයිසිකල් කුඩේ ඉඳගෙන පාගලා යන්න පුළුවන්. අනිත් වගේ මේ විතක විචාර හැලෙනවා කියලා කියන්නේ මෙහෙවීම අතහැරෙනවා. භාවනා භාවනාවේ වැඩි කරගන්නවා. සාමාන්‍ය කියන්නේ අර ප්ලේන් එකක් ඔටෝ පයිලට් එකෙන් දැම්මා. ඊට පස්සේ යන්ත්‍රයෙන් මේක අරගෙන යනවා කියන එක. තවත් අර ඉස්ල ප්‍රශ්නේ දියුණු සහෝදරෙක් වගේ ප්‍රශ්න එනවා ආනාපානේ තුනිවි නැති වෙනට සිත එහි නිමක් නෙවෙයි ඒවිත මම සිටින්නේ කොහේද විඥානය සිටින්නේ කොහේද මම සහ විඥානීය අවස්ථා එකමද මේදී විඥානයේ తాවකාලික නිරෝධයක් සිදුවා. පත්‍රේ දැම්මනම් හරි මේ හොයලා දෙන්න. මෙච්චර කල් හිටියා මේ අර මේ හොඳ ප්‍රදීසිල්ලගේ හොඳ සින්දුවක් කියනවා මේ පද එන්නේ නැහැ මට මේ වෙලාවේ. අපේ ගමේ හිටියා මේ ගුණදාසද කවුද කියලා මනුස්සය කේමනසය නැති වෙලා ඒ උස මෙහෙමයි පළල මෙහෙමයි දැක්ක තැනකින් හොයලා දෙන්නේ කියලා ගුණවතෙක් හිටියා දැන් ගුණවතු නැහැ ගමේ ඔක්කොම නැහැ වෙලා. මෙන්න නැති වෙච්ච ගුණවතෙක්ගේ විස්තර කියලා කියනවා පුළුවන් නම් හොයලා දෙන්න. මට තමයි ලස්සන සින්දුවක්. කවියක් තියෙනවා මේ මේ උපහාසාත්මක මේ ඉලිගේ තියෙන සින්දුවක් ඒ වගේ මේ මේක නැති මේ නැති වෙච්ච මම හොයනවට වැඩිය ලබාගත් ආනාපානේ පිහිට කරගෙන තර්ක සැක මොනවාක්වත් කරන එක දිගට පවත්වන එක තමයි මේකට උත්තර දෙනවට වැඩිය කළ යුත්තක් වශයෙන් නම් කියන්නේ. මම සාකච්ඡා නිසා මම ඒක දිගේ කරන්න යන්නේ. Reverend sir, ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ in this session it was shown that observation of the breath example uh, that means would possibly lead to the state of sankarupeka where and how does the determination of the uh, vipassana insight come into this? Where and how does the determination of the Vipassana insight come into this? Or is this a separate technique leading to the uh, same end? Could you be, uh, could this be incorporated into the former, into the former naturally? Please elaborate and explain. මේකට මට පේනවා මොකද්ද මේ ලියවිලා තියෙන්නේ කියලා මොකද මෙතන ඉන්න උගදෙනෙක් කොහලා කෙනෙක් කරලා කියනවා මේ එක එක ඥාන වලට අදිස්ථාන කරලා කරන වැඩ පිළිවෙලක්. ඉතින් ඒකයි ස්වභාවයෙන් භාවනා කරනකොට ඥාන පහළ වෙන දෙකයි අතර සම්බන්ධය වගේ අහන්නේ මට පේන්නේ. අදිස්ථාන කරලා ඥාන වලට අනේකයි. එහෙම නැත්නම් අරමුණත් එක්ක ස්වභාවිකයෙන් සතිය වෙන්නකොට ඒ ඥාන ස්වභාවයෙන් පහළ වෙන එකයි අතර සම්බන්ධකම මේ දෙකම ওই ඥානාරාම සංස්කෘත පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒකදී කියන්නේ පළවෙනි වතාවට හිතට ස්වභාවයෙන්ම දිනු වෙන්න ආරම්භ. ඊට පස්සේ ඒ தත්වලට නැවත නැවත යනවනම් අදිෂ්ඨාන කරලා වුණත් යන්න පුළුවන්. නමුත් හොඳම වැඩේ තමයි ස්වභාවයෙන් ආරමුණත් එක්ක විතරක් සතිය වඩීමෙන් විතරක් අවශ්‍ය ඥාන වලට අනේක නමුත් දැන් මේ දවස්වල මේ දවස්වලදී අවුරුදු පහුගිය අවුරුදු ගානකම කොළඹ රටේ භාවනාවල් වලදී එක එක ඥාන දෙනවා. ඒ වගේම ධ්‍යාන දෙනවා. ඒ වගේම මාර්ගඵල දෙනවා. තීලිවර වෙලා මේ සාහිත කරන ගතියකුත් තියෙනවා. මේ සමහර කට්ටිය එහෙන් මේ සාහිත කරගෙන මෙහෙත් වෙනවා අසන අසන ගන්න. සාහිත කරගන්න. ඉතින් ඒකත් එක්කද මේ ගැලපෙන්නේ කියන ප්‍රශ්න තමයි මට හිතන්නේ මේක නැගෙන්නේ. දෙකම එකමයි. නමුත් හොඳට මතක තියාගන්න තියෙන්නේ ස්වභාවයෙන් යන ගමනේදී කන්ඩිෂනින් ඔෆ් ද මයින්ඩ් කියන දේ හිත තත්ත්වගත වීමක් වෙන්නේ නැහැ. එනතම අදිස්ථාන කරලා ගත්තට පස්සේ වෙනසක් නම් වෙනවා. වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක ස්වභාවය ඇත්තම අපි කියන්නේ මේ නයිසાર્ගිකව සිදුවෙන එකක්ද නැත්නම් ඉල්ලියම නිසා කරන එකක්ද කියන සැකේ නිසා මේ පස්සේ සමහර විටක සැක පහළ වෙන්න ඉඩ තියෙන නිසා වඩා හොඳ ක්‍රමය තමයි සතිය ඉස්සර කරගෙන යන්නේක අදිෂ්ඨාන කියන්නේ චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය පස්සෙන් ඉඳලා. සතිය ඉස්සර කරගෙන යන්න ගත්තාම මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒක හුඟක් හොඳ ලස්සනට ඔය සීයේ බලමයි මේ කියන පොතේ ඥානපෝණි කාමදෝ ඉතාමත්ම ලස්සනට පෙන්ලා දීලා කියනවා මේ හිත தත්තගත කිරීමෙන් අපි මේ නිකන් හීන தත්ත වලට යනවා නැත්නම් හිප්නොටයිස් වෙනවා ඊට පස්සේ අපිට පේන ලොකු වෙනසක් නමුත් අන්තිමට ඇතුළත ලොකු ප්‍රධාන වෙනසක් වෙන්නේ නැතුව හිතේ தත්වගත වීමෙන් වෙන්නේ ඊට පස්සේ ඒක අවබෝධ වෙච්ච දවසේ පශ්චාත්තාප. ඒ නිසා ස්වභාවයෙන් අනේක තමයි වඩා හොඳ කම. ආරක්ෂාකාරී කම. එකත් එකත් ඉංග්‍රීසියෙන් සඳහන් කරන්නේ you mentioned the thin slicing of the time in watching the breath how the how good is to find the point of origin and it is uh, failing, falling away, ceasing. Is there a parallel explanation for walking meditation? Is the good only to feel or perceive the changing point of contact on the soles of the feet but also uh, feel the entire lower body. Uh, the way the muscles expand and contract uh, with movement. Uh, <clears throat> as far as the thin slicing of time is concerned, uh, in the breath meditation or in the rising and falling, it's easy to get the practical meaning and pragmatic value of this understanding of the thin slicing of time. But in the walking meditation, it is appear to be difficult to grasp the idea but anyway, even the winking of your eyes or changing of your any uh, bodily part, everything has the beginning, the middle and the end. The thin slicing of time is to indicate these are happening in a sequential order or there is no single action in our life, it is a series of actions. Each and everyone has a gap in between. So if you can Things like the time, uh, you can understand theoretically this is the beginning part, is the middle part, is the end part. So that itself is changing into the, uh, the changing nature. So impermanent nature, uh, their modes, their shapes and their the, everything are changing from beginning to the middle, beginning to the end to the middle. So thin slicing of time is going to give very contrast, drastic difference. Uh, so in walking meditation, whenever you start lifting and dropping, there it is very clear, rather than the right and the left foot. And therefore, uh, when you are doing the right and left foot, you just keep on walking. And then whenever you start uh, in the inside meditation, the lifting movement, the dropping movement, there you can understand how the, the movement starts and gather the momentum and ultimately ceases to exist. Dropping also the same. So ultimately that will go to each and every action in the day-to-day -day activities. ඊගාවටත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ there's a surprising uh, distinct uh, is it necessary to label every secondary object? I find that sometimes labeling can become uh, automatic and it is also useful to uh, wordlessly turn the attention to the sensory perception or thought. Uh, this is particularly useful for the sensations such as pain, not for hearing, smelling, etc. The word pain has its own uh, association for, from the past. For example, a memory of the time, the same uh, pain was felt in the same limb. Also, the fact that pain by habit is something resisted against. Run away from run away from. I find it easier to uh, not to label but turn the attention to it. Then there is a surprising a uh, distinct of it. It loses the strength, uh, shape, which does not happen difficult to get by labeling. So this also labeling as I mentioned in this, uh, the English question, uh, it is a tool, so you have to make use with the pragmatic value. Don't take it as, uh, take it to grant that each and everything to be labeled or if, uh, each and everything is not to label, just understanding it's a method of adverting of the mind to the one particular object, for that only the labeling happens. So if it is helpful, you may use it. Otherwise, you will just pay the attention and uh, get the work done without this particular technique. So this is uh, very de detailed uh, explanation. So generally we can say uh, for the pains, according to this uh, writing, the pain, if you can tackle without noting, well and good. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මණේදී එසවීම යැවීම තැබීම ගැන සීකරමි කරමි කරමි. එවිට සිටිවිලි පැමිණ ක්‍රියාව සිදුවෙද්දී මේ සිට නිරුද්ධ වී යැවීමේ සිටිවිල්ල ඇතිවේ. මෙම ක්‍රියාවලිය දිගටම සිදුවේ. මෙසේ ඒ ක්‍රියාවක් අවසන් වීමට ප්‍රථම අනික් ක්‍රියාවේ සිටිවිල්ල පහළ වීම නිවැරදිව පහදා දෙන ලෙස කරුණ ඉලා සිටිනේ. කියන එක නම් ටිකක් විතර පිරිසුදු බඳී මම නැවත කියනවා නිසා සක්මණේදී එසවීම යැවීම තැබීම ගැන සීකරමින් කරමි. එවිට සිටිවිල්ල පැමිණ ක්‍රියාව සිදුවෙද්දීම ඒ සිට නිරුද්ධ වී යෑමේ යැවීමේ සිටිවිල්ල ඇතිවේ. පිළිසිදු නෑ මේ ඒ වාක්‍ය කපලා හදලා තියෙනවා. මම නැවත කියනවා එවිට සිටිවිල්ල පැමිණ ක්‍රියාව සිදුවෙද්දීම ඒ සිට නිරුද්ධ වී යැවීමේ සිටිවිල්ල ඇතිවේ. පිළිසිදු නෑ ඉදිරිපත් කිව්වා. මෙම ක්‍රියාවලිය දිගටම සිදුවේ. මෙසේ ඒ ක්‍රියාවක් අවසන් වීමට ප්‍රථම අනික් ක්‍රියාවේ සිටිවිල්ල පහළ වීම නිවැරදිදයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමිටි මේක කියන්නේ මෙසේ ඒ ක්‍රියාවක් අවසන් වීමට ප්‍රථම අනික් ක්‍රියාවේ සිටිවිල්ල පහළ වීම මේක තමන් කරන දෙයක් නෙවෙයි නම් මේක හරිද වැරදිද කියලා අහන්න ඕ මේක වෙන්න පුළුවන් දෙයක් කියලා අහන්න ස්වභාවයක් නෑ මේක දැකපු දෙයක් නෙමෙයි කියන්නේ මට මේක නෑ කියයක කවුරුහරි කියනවා නම් මේ මොනයි කියලා. ඒක අත්දැකීමෙන් නම් තියෙන එක එච්චර තමයි. මේ තියෙන්නේ ඒක සැකයක් මේක මේක මම පටලවාගෙනද තියෙන්නේ එහෙම නැත්නම් වෙන්න පුළුවන් දෙයක්ද කියලා. මේ ජීවිතය කියලා කියන්නේ කවදාකවත් සරල දෙයක් නෙවෙයි තද බල සංකීර්ණ දෙයක්. අපි ඔය එසවි විවිධ මේ කරන අතරමැද ස්නායු වල ලක්ෂිකුත් එකක් වැඩයක්. හෘද වස්තුවේ නිතරම ගැටෙනවා, ගැහෙනවා. අර ආමාශයේ නිතරම ආහාර පැටවෙනවා. වායෝ ධාතුව නිතරම කුච්චිතේ කෝත්තිත වාතේ වැඩ. ඉතින් මේ ඔක්කොම අතර හිතවිලි තියෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ වැඩ අතර කවදාකවත් පටලවිලා නැහැ. ඒ වැඩේ ඉව කරගෙන යනවා. ඒකට හිත යෙදුවට පස්සේ හිතයි පැටලෙන්නේ. මේ දහසකුත් වැඩ කොහොමද වෙන්නේ කියලා. දැන් ජෙනරේටරයක් වැඩ කරන වෙලාවේදී ජෙනරේටරේ gediya පිටින් බලනකොට නම් ගුඩු ගුඩු ගුඩු ගුඩු ගාවට කරන්ට් එක එනවා. නමුත් හල් එක ගලවලා බැලුවොත් මේක ඇතුලේ කොච්චර වැඩ යනවා. ඒ වැඩ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ ගානට යනකොට හරියට දේශීය කරන්ට් එකට කියන දුවනකොට ඉතින් ඒක එකම වැඩකට හදපු ගෙඩියක් වගේ පේන්නේ නෑ මේක ඇතුලේ වැඩ එක පැත්තක මෝටරයක් දුවනවා එක පැත්තක මැග්නටික් වැඩ පිළිවෙලක් යනවා මේ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා ඒක නිසා ඇතුලට ගිහිල්ලා බැලුවොත් අපි හිතනකොට බොහෝම සංකීර්ණ දෙයක් අපිට අධ්‍යාපන ක්‍රමයෙන් අපේ හිත කුරුවල් කරලා තියෙනවා අධ්‍යාපනය කරලා උගන්ලා තියෙන රේකී ක්‍රමය එකට පස්සේ එකක් යනවා කියනවා. ස්වභාවය කවදාකවත් වේකී නෑ. ඒක 3 dimensional දුවක්. ඉතින් ඒක පෙන්වන්න තමයි. ඉතින් අර එකක් එකක් පෙන්නකොට හිතනවා ඔක්කොම ඒ වගේ ඇති කියලා. ඔක්කොම එහෙම නෑ. මම කම්පියුටරයක් වැඩ කරන හැටි බැලුවොත් එහෙම ඒකටලේ IC ලක්ෂ ගණනක් දුවනවා. ඉතින් ඔක්කොම අපිට මේ පාවිච්චි කරන එක නම් දැනගන්න ඕන කමකුත් නැහැ. කාර් එකක් දුවනකොට ස්විච් බෝඩ් එක විතරක් දැනගත්තොත් ඇති එලවන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ තියෙන වැඩ බැලුවොත් ඉවරක් කරන්න. මේක පේනකොට ඒ සංකීර්ණතාවයට අභියෝග කරන්න යන්නත් එපා. පුළුවන් තරම් ඒක පේන එක හිතලුවක් නෙවෙයි ප්‍රകൃතිය බව දන්නවනේ එච්චරයි තියෙන්නේ. නැත්තම් දෙවෙනෙකුට මේකට සාක්ෂි වෙන්න බෑ. මේ භවයේදී සෝවාන් ඵලයටපත් වී මියගිය කෙනෙකු නැවත ඉපදීමෙන් පසු මෙම තැනත්තා සෝවාන් පුද්ගලෙකුදයි තමාම දැනගන්නේ කෙසේද? එසේ දැනගන්නේ නම් නම් කවර ආකාරයෙන්ද? නැත්නම් හම්බ වෙලා නැහැ තාම. ඒක නිසා කොහොම උත්තර දෙන්නද කියලා කියනවා. ප්‍රශ්නේ වැලිට හැබැයි ප්‍රශ්නේ වැදගත්. මොකද මේ වෙන්න පුළුවන්. මොකද ඔක්කොමලා rahat වෙන්නේ නැති නිසා සෝවන් භවයේ භවයේපත් වෙච්ච බව කොහොමද ඒ පුද්ගල තමන් දැනගන්නේ කියලා අපි හිතමු මෙහෙම මේ මේ යන්නේ නැහැ. මේ ආත්මිකව සෝවාන් වෙලා වැඩ කරන යන කෙනෙක් ඉන්නවා. තාම මැරෙන්නේ. ඒ බුද්ධලේ කොහොමද තමයි සෝවාන් කියලා දැනගන්නේ? මැරෙන්නේ නැතුව ගන්නේ කොහොමද? ඒක පිළිබඳ ස්ථිර සාරමතයක් තියෙනවා අපිට බලතැකි මරණයෙන් පස්සේ එනකොට මොකද්ද කියන ලකුණු කියන. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නේ. කවුද දන්නේ? යා අපි මේ සංකාරුපික ඥානය නාම රූප පරිච්ඡේඥාන අධිෂ්ඨාන කර කර යනවා අඩු ගානේ මේ සුත්තනිපාත පොත අපි ද්වේතානුපස්සන සූත්‍රයේ ගත්තේගේ කෙලිම රහතුණා කියලා විතරයි ලියලා තියෙන්නේ සෝවාන් සකදාගමන ගාමිත් නැහැ. රතවිනිස සූත්‍රයට යනකොට සෝවාන් වෙන්න විසුද්ධි හතක් වෙනවා කියනවා. ඊට පස්සේ ඊට පස්සේ කාලේ එනකොට ඒ විසුද්ධි හත මහා නව මහ විපස්සනා නමයයි විපස්සනා ඥාන 16කටයි කඩලා තියෙන්නේ. ඉතින් මෙවුවා මේ එන්නේ එන්නේ කෙස්තන තර්ක බවට පත් කරාට වැඩේ සිදු වෙනකොට සම්පූර්ණ වෙනස් දෙයකින් යන්නේ ඒක පොත්වල දාන්නවක්වත් සංනිවේදනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා අපිට කියන්න බෑ සෝවන් වෙච්ච පුද්ගලයා තමයි සෝවන් වෙච්ච බව අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නවද නැද්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඊට ඉහළ ඥානයකට ගිහිල්ලා පහළ ඥානයක් අදි හිතාගෙන ඉන්නවා දන්නේ නැහැ. පහළ ඥානයකට ගිහිල්ලා ඉහළ ඥානයකට හිතාගෙන ඉන්නවා දන්නේ නැහැ. මොකද මේ සේරම මනසෙන් කරන වැඩ වගේක් තියෙනවා. මනසෙන් කරන සංඥා ටිකක් තියෙනවා. සර්වඥාන්සේ හිටියානම් පිරිසිදු මනසක් තියෙන නිසා කියන්නේ. අනිත් කට්ටිය හොඳම වැඩේ තමයි කරබන් නිකන් ඉන්නේ. කරපු ගමන් අවු වෙනවා. මොකද ඒ කරන්නේ ඒ වෙලාවේ තියෙන සංඥාවේ හැටියට. කරන්නේ ඉස්සර නම් හිතනවා අනිවාර්යයෙන්ම මේකේ මොකක් හරි යනකොට එක්කෝ අන් එනවා ඇති නැත්නම් පස්සයක් කරගත්තා වගේ මොකක් හරි එහෙම එනවා ඇති නැත්නම් කබර එනවා වගේ මොකක් හරි ලකුණක් එනවා කියන්නේ මොකක්වත්ව නැතිකම තමයි ඕකෝ තියෙන වැඩි මේ මාර්ග ඥාන වැඩ පිළිවෙලේ මොන්නම තාලකින්වත් නැහැ නිසා රහත් උනත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ඇස්සත් ඇඟෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කියන්නේ මේ මොනම විදිහකින්වත් ලැබපු නැති කෙනාට අල්ලන්න බෑ ඒකට උපමාවක් වශයෙන් කියනවා මේ මනුස්ස ලෝකයේ ඉන්න සත්තු භූමාට දෙයියන්න පේනවා. හැබැයි මනුස්සයාට භූමාට දෙයියෝ වෙන්නේ. මොකද භූමාට දෙයියන්ගේ ශරීරයේ සූක්ෂම නිසා පේන්නේ. හැබැයි භූමාට දෙයියන්න මනුස්සයෝ පේනවා. එතකොට චාතුම් මහරජිකේ ඉන්න දෙවියන්ට භූමාට දෙයියෝ මනුස්සයෝ පේනවා. භූමාට දෙයියන්ට චාතුම් මහරජික දෙයියෝ පේනවා. මොකද ඊට වැඩිය සිව් මේක. ඊට පස්සේ තාවතින් සින දෙයයන්ට චාතු මහරජගේ බෝමාට දිය මනුස්ස දිය පේ. හැබැයි චාතු මහරජ කියන දෙයයන්ට ඉහළ ඉන්න කට්ටිය පේ. ඉතින් උහෙට යන්න යන්න යන්න බල්ලයා ඔක්කොම පේනවා මේ උඩ බලපුවා මොකක් අපේ. ඒ නිසා මේ පු탁ජන භාවයේ ඉන්නකොට ඊට වැඩිය ගොරෝසු ඊට වැඩිය ඥානෙ අඩු අය අල්ලන්න පුළුවන් වැඩි අය අල්ලන්න. ඒ මීටරේට අහුවෙන්නේ නැහැ. ඉහෙලට ගියේ කෙනාට මෙයා පෘථග්ජනයි මේක ගන්න මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා ටිකක් ගෙස් කරගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ නිසා ඉහෙලට යන්න යන්න යන්න යන්න පල්ලෙහා ටික පේනවා. පල්ලෙහා ඉන්න කෙනාට එයාගේ ලකුණු විශේෂයක් පේන්නේ ඒ වගේ නිකන් හරියට මේ ආලෝකේ ප්‍රකාශ ආලෝක හතක් තියෙනවානේ. නිල පිට ලෝහිතෝ දාතු කියන වගේ විද්‍යුත් ටික. ඒකෙන් එහාට ගිය අල්ට්‍රා වයලට් නුයි මේ පැත්තේ තියෙන මේ එක්ස්රේ වගේ දේවල් බැලු බැලමට පේන්නේ. නමුත් ඒක නෑ කියන්න බැහැ වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ එහාට යන්න යන්න යන්න යන්න ආලෝක තරංග ගොරෝසු වෙන්න වෙට සද්ද තරංග බවටපත් වෙනවා. එක එක එක එක තරංග පේනවා. ඉතින් බලනකොට මේකට අපි ආලෝකය කියනවා මේකට සද්ද කියනවා දෙකම තරංගම තමයි. බුදුරජාණන් වහන්සේට මොහොත පදාසෙම පේන. මොකද අපිට මේ ටික රූප වශයෙන් පේන්නේ මේ ටික පේන්නේ සද්ද වශයෙන් තව එකක් ගඳ වශයෙන් තවිකා රස වශයෙන් ඉති අපිට මේවට අපි රණ්ඩු කරනවා. නමුත් එකේම තැන් තැන් වලින් පදාසේ ඊට තැන් වලින් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මුළු එක දැක්කට පස්සේ හිතෙනවා මේ කොයි එකේ තියෙන හුදු වේග පමණයි ද්‍රව්‍ය නෙවෙයි අද්‍රව්‍ය ද්‍රව්‍ය කියනවා ද්‍රව්‍ය වගේ පෙනිලා මායාවක් මේකේ තියෙනවා. ඒ වගේ මේ ඥාන ලැබුවට පස්සේ ඒකට අහවල් කියලා සතහනක් හෝ ආකාරයක් ඉතුරු වෙන්නේ නැතිකම තමයි ඒ ඥානවල තියෙන විශේෂත්වය. ඉතින් නොලබපු ඇත්තෝ මේ ඒවා පිළිබඳ ලොකු චිත්‍ර රූපම වාගන. මේ මේ වෙනවත් කියලා හඳුනන්න බෑ. ඒ පුද්ගලයාටවත් තමයිලාට දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හැබැයි වෙන වගේ ගැටුම් නැති බව දන්නවා. ඊසක් එක වැඩ කරනකොට අවුල් පාස නැහැ. රණ්ඩු සාදුවල් නැහැ. බේරෙන්න හැටි ගන්න. එහෙම නැතු මේ මෙතන ඉන්නේ මං අවල් එකේ කියලා එහෙම කියන්න පුළුවන් එහෙම ශක්තියක් ඇත්තේ. ටිකට වෙන්නේ ඕම යනකොට එකිනෙක භාවනා කරන එක තමයි. ඇයි මොනවාක්වත් හම්බෙන්නේ? පිටතර මායන් දිලා ගෙවල් දොරවල් දාලා ඇවිල්ලා භාවනා කරුවත් අන්තිර රෝවන් උනත් ගෙදර ගිහිල්ලා කියන්නේ මම බලලා මම කියන්නේ මේ සාමාන්‍ය සංග්‍රහ ග්‍රන්ථයක තිබුණේ විචාර කරන සර්වඥාන්සේ ඉදිරිපිට එනවා මේ හත්තාලෝක කියන දේව පුත්‍රයා. අත්ආලෝක කියලා කියන්නේ ආලෝක සිද්ධියේදී බේරිච්ච කුමාරයා. ඇයි ඉන්නකන් සර්වචනාංශයට ප්‍රියමනාපම දේවල් සංඝයාට පූජා කරන්නන් අතර ප්‍රථම උපාසකයා බවට පත් වෙනවා. ඊට පස්සේ දිවි ලෝකෙ ගියාට පස්සේ ශ්‍රද්ධාවෙන් එනවා සර්වචනාංශ ළඟට. ඇවිල්ලා එයාගේ ශරීරය බොහොම සුකුමාල නිසා හිට ගන්න හදනකොට අර ඉන්දියාප්පන් හදන්න ගියාම පෙටි වල වතුර වැඩි වෙච්චා වගේ වැක්කෙනවා. මේ හිට ගන්න නැතුව ආයෙ වැක්කෙනවා. ඉතින් සර්වචනාංශයේ ධර්මයේ දේශනා කරනවා ලොකු ගෞරවයක් තියෙනවා. ඊට පස්සේ සරුවචනද කියනවා අත්කාලෝක ගොරෝසු කයක් මවා ගන්න. ඒක හිතවන්න බෑ. ඒ කියන්නේ සුකුමාරයි. ඒ කියන්නේ වැක්කරන ගතිය වැඩි. ඊට පස්සේ යා ඒ මේ එතකොට එයාට තේරෙනවා සරුවචනාසී දෙවිට ගෞරවයක් නැහැ කියලා වැක්කරනවා. එතකොට සරුවචනාසී කියනවා මේ කාරණාව තේරුම් අරගෙන ගොරෝසු කයක් මවා ගන්න. දියන්න පුළුවන් නේ මොනිකා ඊට පස්සේ යා ප්‍රകൃතියටපත් වෙනවා. ඒව විස්තර කරන අටුවාවක තමයි ඔය තියෙන්නේ. පල්ල පල්ල ඉන්න ඇයට උඩ පේන්නේ නැහැ. උඩ ඉන්න ඇයට පල්ලෙහා පේන ගතියක් කියනවා. මාර්ගඵල ඥාන වලත් ඒ වගේ. ඉහළ මාර්ගයට ගියේ කරන්න පල්ලෙහා ඉන්න එක නම් දැක ගන්න පුළුවන්. ඒ තමන්ට වැඩි ඉහළ එක නම් තමන්ට ඒක මැන කියා ගන්න බෑ. තමන්ගේ මීටර එකට අහු වෙන්නේ ඒ ඒකේදී අත්‍තරම දැන් කාලනම් ඉස්සට වැඩිය පේන කට්ටිය ඉන්නවා. ඊට සුකුම ඈ සත්‍යයේ මනසේ තියෙන පංචවෝකාර භාවය ඔක්කොම එක මට්ටමේ කියන පංචවෝකාර භාව කියලා කියන්නේ මේ අකන ජීවනාසේ කාය කියන ඉඳුරන් සහිත භව ඒකෙන් දිනුම தත්ත්වය තමයි පරිණාමයේ මනුෂ්‍යය කියලා කියන්නේ ඒ නිසා සත්ත්ව ලෝකේ ඔක්කොම මනුෂ්‍යය කියන නමයට ගණයට වැටෙනවා එතකොට භූත ප්‍රේත කියන ඒවා සමහර විලාවට භූමාට දීබුරුන්ගේ තත්ත්වක කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ සූක්ෂම ශරීරය තියෙන. නමුත් ඒකතිය එක්කෝ ගහක් එක්කෝ තනක් අල්ලගෙන ඒ පොළොවට හා සම්බන්ධ තැනක බැඳීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පොළොව හා බැඳි නිසා භූමිය හා බැඳි නිසා භූමාට කියනවා. ඒ මිනිස්සුත් වෙනවා. <laughs> මිනිස්සුත් වෙනවා. දැන් ඇත්තටම තිරිසනුත් හිතන හැටි මිනිස්සු පහලින් ඉන්නේ කියලා. කොහොම හිතන්නේ? කරපොත් එකේම දැක්කොත් හිතන හැටි කරපොත් තමයි ලෝකේ යුද්ධයක් වෙලා මැරුණොත් අන්තිමට මැරෙන සතා. එයාටින් අන්තිම පරිණාමය පොල් කට්ටක් හරි ගාලා ජීවත් වෙනවා. මොනම තාලෙකවත් මරන්නේ අපි එමුනේ ඒක වලින් මැරලා. දැන් කරපොත්ත වෙන්නේ උඹලා උඹලා බලයල්ල උඹලා කලින් අමුතු උඹලා දක්ෂ නැහැ ලෝකේ ජීවිතේ මැරෙන්නේ. මේ නිසා කරපොත්තට වෙන්නේ මේ කරපොතු ලෝකයක් මිනිස්සයා කියන්නේ කරපොරුවා. නම් පහත් සතෙක්. නමුත් මේක අපි මනුස්ස ලෝකයක් කියලා අපි විකාරයක්ම වගේ. ඒකල අපි කියන සීල සත්‍ය අපි ඕන තාට හදන්න ඕනේ. දස් කොලන් අපිට ඕන විදිහට බීට් කරන්න ඕනේ අනම්ම. ඒ හේම ਸਰබලධාරී අයිතිවාසිකම කිසිම මනුස්සයෙකුට. තිරිසන් ලෝකේ බලනකොට ඒ තිරිසන් ලෝකයේ මේ බෝසත්තුරු ඉඳලා තියෙනවා. ඉතින් මේ බෝසත්තුන් වහන්සේලා ඉන්නකොට දැකලා තියෙනවා මිනිස්සයෝ ඇච්චරවක් ගුණ නැහැ. බෝසත්ත්වෙක් සිංහයන් වශයෙන් ඉන්නකොට දැකලා තියෙනවා රජ කෙනෙකුටවත් නැහැ මේ වගේ ගුණ. ඒ නිසා අපිට අයිතියක් නැහැ පොදුවේ අපි කියනවා. මිනිස්සයා පරිණාමයෙන් ඉහළයි කියලා. නැත්නම් ඒ ඉහළ වෙච්ච පරිණාමයේ ධර්මානුකූලව තේරෙන්නේ කොච්චර ධර්මයක් එක්ක ජීවත් වෙනවද කියන එක මත තමයි. ධර්මයෙන් තොර නම් තිරියන් හා සමානයි. Thank you. සෝවන් වෙච්ච එක්කෙනෙක් ගන්න නැත්නම් යා සෝවන් වුණා කියලා. වැඩි කෙනෙක්වත් කියන්න බැරි නම් ගුරුවරයෙක්වත් යා සෝවන් වෙන්න කියන්නේ. කවදාකවත් දන්න ගුරුවරයෙක් ඒකට කොමිට් වෙන්නේ නැහැ. කිව්වට පස්සේ වෙනස් වෙන්න වෙනම නම් කිය හානියක් නෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා කියනවා බොහෝ කල ඇසුරු කරලා බලන්න. සිල්වතෙක් වුණත් ඒ සිල්වතාගේ සීලය ගැන අනිත් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න කියලා බොහෝ කල ඇසුරු කරන්න කියලා. ඇසුරු කරන්නේ නැතුව ඉක්මන් වුණොත් මේ හදිසි අධිචක්ෂීරව අවතක්ෂීර වලට වැටෙනවා. නෑ මම බැලුවා ඒක බලනකොට පන්දි ශාංශික ඉන්නකොට ඒ ශාංශික කියනවා මට ගානේ අවුරුදු දෙකක්වත් මම යටතේ ඉන්න ඕනේ. පාවොක්සයිඩ් අනුකවු තුනක් අත් ඉන්න ඕනේ. එක එකන එක එකන සාමාන්‍ය තම තමන්ගේ හැටියට ඒ උපමාන තියාගෙන ඉන්නවා. කියන්නේ ඒ කාලේදී පුළුවන් තරම් කරදර බාධක මැද වලට දාලා බලනවා. එක එක අමාරු ටාස්ක් වලට දාලා බලනවා. දාලා බලනකොට බෑයි කිව්වොත් පස්සට ගන්නවා. ආයෙසරයක් දානවා. දාලා දාලා දාලා ඒ කොච්චර කරදරයකට දැම්මත් මනුස්සයා වැටෙන්නේ නැතු වෙන්න කරගෙන යනවනම් තමයි මේ මොකක් හරි නිල කලයක් හෝ හඳුනා දීමක් කරන්නේ. ඒක නැතුව මේ වෙන මොනක්වත් බොහෝ කල් ඇසුරෙන් ඇර වෙන ක්‍රමයක් නේක සර්වඥාන්සේ විසින් කියනවා. අඩු ගානේ සීලය ගැන. නමුත්ගේ සීලය ගැන තව කෙනෙකුට අනුමත කරන්න නම් බොහෝ කල් ඇසුරු කරන්න. ඇසුරු කරන්න තු කරන්න. Tamandවත් දන්නේ අඩු ගන්න. අපි මේ සිල්ලන්ත වෙන්න ඕන හිතුවට අපේ හිතට විරුද්ධව අපේ හිත චපල වැඩ කරනවා. අපිට හිතා ගන්න බැරි යටපත් වෙච්ච ද්වේෂ රාග මෝහන ධර්ම ආවට පස්සේ අපිට පාලනය කරගන්න බෑ. ඒක කොහොමද අපි තව කෙනෙක් ගන්න ඕනේ? නිසා මේ චිත්ත විශේෂ කියන එක අපිව හිතන තරම් eh, ලේසි නෑ. ඒක හොඳ ලස්සනට කියවෙනවා eh, යම් කිසි කෙනෙක් භාවනා කරගෙන සංඥා සංඥාස්කන්ධේ තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට මේක තේරෙන්න පටන් අර ගන්නවා මේ මනුස්ස ලෝකෙම දුවන්නේ ආකල්ප මත කියලා. එක එකන එක එකන කියපු දේවල් මත මිසක එක්කෙනෙක් ගාවත් තව කෙනෙක් මැනගැනීමේ උපකරණ නැහැ. ඒක හොඳටම දන්නේ ජනමාධ්‍ය ජනමාධ්‍ය ඕන ගෑණි කෙනෙක් පිරිමි කෙනෙක් කරතයි. ඕන කෙනෙක් ජනප්‍රිය කරන්න පුළුවන් ඕන වට කරන්නත් පුළුවන්. සංඥාව පිළිබඳ අවබෝධය ලැබපු මිනිස්සයා හොඳට දන්නවා sannivedanaya කරන්න ඇති. ඒ වගේ මිනිස්සු පැත්තකට යොමු කරගන්නේ සද්ධාව ඇති කරන්නේ. මෙතනදී මනස ෂට විදියට වැඩ කරන්න පටන් අරගත්තොත් එයත් තමයි වැටෙනවා විශාල පිටසක් පිටපස්සට යනවා. එයා ඊට පස්සේ අර මිනිස්සු ඉල්ලන මැජික් ඔක්කොම කරලා පෙන්නනවා. අතීතේවා කියනවා, වෙන්න තියෙනවා කියනවා, මේක කිරුවොත් හරිනවා කියනවා, නක්ෂත්‍ර කරලා පෙන්නනවා, নানা ප්‍රදේවල් කරලා පෙන්නනවා. කියලා බෙදවස මේ ඕනම කෙනෙකුට හිතනවා මෙයා ළඟ පුතුම හැකියාවල් වගේ. ඉතින් ඒක අපි ලොකු ස්වාමීන් වහන්සේ නැත්තම් බලංගොඩ ආනන්දමයිත්‍ය හඳුරු වගේ කතිය කිව්වේ ඒ වගේ මේ ධර්මයේ දිගේ ගියාට මගදී නිවන තියෙද්දි වෙන වැඩවලට හිත යොදවනවානේ. ලාමක පරමාර්ථ. එතකොට ඒ ඒ වෙලාවට ඒ ඒ જાති පිසාච ප්‍රේතය ඇවිල්ලා මේ මනුස්සයා වහයලාගෙන මේ මනුස්සයා නටව. නටවට පස්සේ මේ මනුස්සයාට මනුස්ස ලෝකේ කරන් බැරි වගේ කෙරේ. ඉතින් මේක වාසියට යන නිසා මනුස්සයත් කරගෙන යනවා. අන්තිමට ගියාට පස්සේ කාලෙකට පස්සේ ඒ අద్භූත බලය අයින් වුණාට පස්සේ අර මිනිස්සු අතින් සීලෙත් කැඩිලා රාජනීතිත් කැඩිලා උසාවියටත් යන්න වෙලා හිර ගලංගොල යනවා. ඒකට පිටිපස්සේ යන පිරිස් සේරම අමාරු වෙట్లా බුද්ධ ශාසනයට දොස් කියනවා. එක දෝෂේ තියෙන නිවනට නෙමෙයි භාවනා කරන්නේ මේ පිට ලාමක දේවල් වලට භාවනා කරනකොට ඒ වෙන විකාර මම කියන්නේ පසුගිය අවුරුදු 30 40 ඇතුළත සෑහෙන අවදියෙන් හිටියනම් පේන්න පටන් අර ගන්නවා මේ මෙච්චර සායම්බරු වගේ විශාල වශයෙන් ගුරුවරයෙක් මත වෙනවා ඔක්කොම කරනවා වගේ ටික කාලයක් ගියාම ගුරුවරයයි ගෝලියෝ තේරම බෝධපාලුවට ලක් වෙනවා. ඒ මොකද අර ප්‍රතිපත්තියක් දිගේ යන එකක් නෙවෙයි මම දකින්නේ නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ මේ පිට ලාමක දෙයක් සඳහා. ඒ කියන්නේ කියනොත් කියන්නේ තියෙන්නේ මේ ශාසනය වමතින් අල්ලන්න යන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලන්න. එහෙම නැත්නම් වමතින් අල්ලන්න ගිහිල්ලා වැදුනොත් අනිත්‍ය වගේ වෙන මේ වගේම නෙවෙයි. විශාල පිටසක් අමාරුයි. ඉතින් අමාරු වැටුණට පස්සේ අමාරු වැටුණා කියත හැකියි වෙන්න ඉස්සෙල්ලා කියන්නත් බෑ ඒ තරම සංකීර්ණයි. සමිතර පපුවට තට්ටු කරන බලන්න මම මේ මහන්සිය ගන්න ප්‍රයත්නය ගන්නේ නෛර්යානික සීසත් ධර්මයෙන් බුදුහාමුදුරෝ යෝජනා කරපු දෙයකට යන්නද එහෙම නැත්නම් මේ පිට වෙන වෙන ලාමක දේවල් දුවහම්බ වෙනවා මම මේ නිසාම සෝදපාලුවට ලක් කරනවා ඒ නිසාම මේ ශාසනයේ කියන ගැඹීරත්වයේ තේරුම් අරගෙන වැඩ කරන මිසක් මේ වගේ කප්පේරීමක් කරනකොට ලාමක දේවල් වලට යොදවන්න බෑ. යෙද වෙන්න නම් අනන්තවත් මේ කෙලස් තියෙනවා. මේ සමාජයේ රැල්ලා තියෙනවා. ඒවට අහු වෙන්නේ නැතුව මේ නිවන අපි දන්නේ තාම මොකද්ද නිවන කියලා. නමුත් සර්වචනාංශයේ විදි යෝජනා කරපු සඳහාමයි වෙන දෙයක් සඳහා නෙවෙයි කියලා කිව්වොත් තුඟා කඩුපටලයි. ඊගා ප්‍රශ්නේ පරිණක භාවනාවට වාඩි වූ මුල් අවස්ථාවේම දැඩි සමාධියකටපත් වූයේය. ආරමුණු සාර්ථක වේදනා කිසිවක් නැතුව ඉතා නිහඬව කාලගත වූයේය. මේ අවස්ථාවේදී ශරීරයේ ගල් වී තිබුණි. පැය කමාරක කාලයක් තුළදී හුස්ම හොදන දෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් කවුරුන් අපේක්ෂා කරමි. මේ தත්ත්වයේ නිවසේදී භාවනා කිරීමේදීද සිදුවේ. පවතින කාලය අඩුවේ. ඉතින් ඒ නිසා මේක පුළුවන් තරම් හුරු කරගන්න කියනවා. දවසේ වැඩි වේලාවක් මේ தත්ත්වේ ඉන්නවනම් නීවරණ ධර්ම වලින් තොරව නික්ලේශී චිත්ත ප්‍රවෘත්තියක් සහිතව එතකොට තමයි ඒකේ ආස්වා මේ ආනිසංස විඳ ගන්න පුළුවන්. ඒක නිසා යම් ක්‍රමයකින් මේ වගේ නීවරණතොර සතියෙන් සමාධියෙන් උත්පත්තියක් ඉන්න පුළුවන්ද? ඒක බහුලීගත කිරීම තමයි දෙන්න තියෙන උපදේශය. බොහෝ කාලයක් කරන්ඩ කරන්න කරන්න කරන්න කරන්න ඒකට ක්‍රමසාවිතී වට සූරකම් දක්කකම් ඇති කර ගන්න පුළුවන්. මේක මේ අගේ කළ යුතු தත්වයක්. නමුත් ටිකට පැවැත්වීම වෙනම ශිල්පයක්. ඒ නිසා නැවත නැවත එතෙන් ගිහිලා බොහෝ වෙලා පැවැත්වීමේ දක්ෂකම ඇති කරගන්න එකයි උපදේශයක් වශයෙන් පොදුවේ මතක් කරන්නේ. පරියංග භාවනාදී හිත සමාධියටපත් වූ විට සිතුවිලි ඇති වී නැති වී යන බව දැනේ. ඒ සිතුවිලි අතර ආගන්තුක පුද්ගලයන්ගේ රූප පෙනේ. එම රූපවල මූණ ඉතා පැහැදිලි අතර ශරණකින් එම පුද්ගලයන් මැටි පිටක් ජීවියන් ආසේ වැකිරී නොපෙනී යයි. ඒ වගේම බිය උපදවන දෝනා වැනි කලවර ගුහා පෙනී නොපෙනී යයි. මේ භාවනාවේ ප්‍රතිඵලයක්ද නැතහොත් හිතියට ගන්නා වූ මනෝ විකාරයක්යි පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක භාවනායේ ප්‍රතිඵලයක් වෙන්න නම් මේ හුදු සංඥා බව දැනගෙන අරමුණට හිත නැවත නැවතත් අරමුණට හිත යොදන්න පටන් අරගත්තොත් මේ භාවනා ප්‍රතිඵලයක් වෙනවා. එහෙම නැතුව මෙවුවා මේ නම් කරන්ඩ හොඳ නරක සුභාසුභ වශයෙන් තෝරන්න පටන් අරගත්තොත් ඒකම භාවනාවේ නොමග යවන ආරෙන් පිටට ඇදලා දාන එකක් බාටපත් වෙනවා. ඒ නිසා මෙවුවා එක භාවනා එක මට්ටමකදී ඒක සමාධියකදී එනවා ඒ වෙලාවේදී පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමේ අතුරු මාර්ග වලට වැටෙන තියෙන අවස්ථා නැතිව. නම් ප්‍රශ්නේ තියෙන්නේ එතෙන්දි මූල කර්මස්ථානයේ අර්ථන ප්‍රකට වෙන්නේ. මූල කර්මස්ථානයේ සිවුම් වෙලා තියෙන්නේ කෙසේ නමුත් සිවුම් වේගන යන මූල කර්මස්ථානය හෝ සරණ යන ඇර මේ දේවල් එක්ක වැඩි ව්‍යවෘත වෙන්න යන්න බෑ කියලා කියන්නේ. එතකොට වෙන්න තියෙන අනතුරු අඩුයි නිචි මාර්ගයට වැටෙන්න තියෙන ඊට වැඩි. අවසාන ප්‍රශ්නය හිත අමාදගත සිත සමාධිගත වී පැයකට පසු පර්යාංකය මාරු කරන විට සමාධිය පවත්වා ගැනීම සමාධියේ ගැඹුරට යෑමට බාධාවත්ද සමාධියේදී යම් කිසි අපහසුතාවයක් ඉරියව්වල වේදනාවක් ඇති විය හැකිද ඇතිවන විට මෙනෙහි කිරීමක් නොකරන බැවින් සමාධිය පවත්වා ගැනීමෙන් ඉරියව් මාරු කරමි එය වැරදිද සමාධියේදී ආශ්‍රව ප්‍රසවාසයේ නොදැනුණත් හුස්ම ගන්නා බව දැනේ ඒ මෙනෙහි මෙහෙවීමක් නැතුව වන සංසිද්ධියක් වදනින්. ඊතරදී භාවනා කරන විට කමඨාන් සුද්ධ කිරීමට නොහැකි බැවි. භාවනාව හරි බව දැන ගැනීමට ඇති භාවනා හරි බව දැන ගැනීමට හැකි යම් කිසි ලකුණක් ලෑන්ඩ්මාර්ක්ස් ඇතිද ඉතා කරනයන් පිළිකුල් දෙන ශීක්වා ඔබ වහන්සේ නුදුරු දිනක නිකලස් තුමෙක් වඩපත් වේවා මේකදී කියන්නේ අපිට නැවත නැවතත් මූල කර්මත්තන්ට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනා වර්ධින්නෙත් නැහැ පොදු උපදේශකට ගන්න මූල කර්මස්ථාන බුණ දාගෙන ඉන්නා තාකල් විපස්සනා වැඩෙනවා. බොහෝමත්ම සරලයි. ඉන් පිටට ගියා කියලා කියන්නේ නුම ගෑමක් තමයි. ආපහු නැවත පාටගෙන දාගන්න. ඒකයි මේ මේ රූප කර්මස්ථානෙක තියෙන නැත්නම් කායන පස්සනා කියන වටිනාකම. ඒ නිසා හැකයක් ඕනම වෙලාවක එනවනම් නැවත මූල කර්මස්ථානෙට එන්න පුළුවන් ඉඩ තියෙනවනම් ඒකෙන් තමයි සාතික කරගන්න පුළුවන්. නිවැරදි කරගන්න බැරි තරම් හානියක් වෙලා නැහැ. හානි වෙනවා වෙනකොට වෙනකොට නැවත මූල කර්මත්තාට පැමිණීම තමයි පොදු උපදේශයක් වශයෙන් දෙන්නේ. අපි ප්‍රයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඒට අමතරව තව මේ වෙන කියන කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදපත් කරන්න කියලා මම ඉල්ලනවා. වයිනස් කිරිසන්නේ පොත්ලයිට් ස්වාමීන් වහන්සේ දුන්න අරුණට අරන් දුන්න පොත් ටික. එතකොට හොඳයි කියලා හිතන පොත් වගේ මමත් තෝරලා දුන්නා. ඒක ගන්න ගිහලා කියවන්න කොහොමද? ආපෝ තේජෝ වායු පතරි ගැතියේ නාම වලක් තියෙනවා රූප වලක් තියෙනවා. ඊනවා කියලා කියන්නේ තියෙනවාද කියලා දැනගන්න දහන. කියනවා නේද ස්වාමීන් වහන්සේ දැන් අපිට හරි දැන් සක්මන් භාවනාවේ මේ යන්න අපි හිතනවා කියන එක ඒක නිකන් ඇබ්ස්ට්‍රැක්ට් වගේ ඇති වෙන අතවිදාතුනේ සාමාන්‍ය මූල ධර්ම වශයෙන් කියන්නේ රූප ධර්ම තමයි පද ව්‍යාපෝ තේජෝ වශයෙන් මේ තෝරන්නේ නාම ධර්ම වේදනා සංඥා සංඛාර විඥාන කියලා හතරකට බෙදෙනවා. ඒ දෙක තමයි යන්නේ. එතකොට මේ රූප ධර්මයක් කවදාකවත් අවබෝධ කරන්න හෝ දැනගන්න බෑ නාම ධර්මයක් නැතුව. නාම ධර්මයක් මැනිෆෙස්ට් වෙන්න ක්‍රියාත්මක වෙන්න රූප ධර්මයක් උතුදා. ඒක නිසා කොයි එක නිසා කොයි එක ඇති වෙනවද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ දෙකම හැම වෙලාවෙම තියෙනවා. නාම රූප දෙක එකට නැතුව සිද්ධියක් වෙන්න බෑ. ඉතින් මේකේ කොයි එකද ඉස්සර වෙන්නේ කොයි එකද පස්සේ වෙන්නේ කියන එක. කෝස් ඇන් ඉෆෙක්ට් කියන එක දෙක බැලුවොත් නාම නිසා නාමයට ඇති වෙන අවස්ථාවක් තියෙනවා නාම නිසා රූප ඇති වෙන අවස්ථාවක් තියෙනවා රූප නිසා නාම ඇති වෙන අවස්ථාවක් තියෙනවා රූප නිසා රූප ඇති වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් මෙන්න මේක දැනගන්න එක තමයි ওই පච්ච පරිඥා ඥානෙදී සිද්ධ වෙන්නේ මේකේ කිසිම සීමාවක් නැහැ. ඕනම හේතුවක් ඵලයක් වෙන්න පුළුවන් ඕනෙම ඵලයක් හේතුවක් වෙන්න. ඉතින් ඒකකොට පිටිපස්සෙන් පිටිපස්සට කියලා බලාපුවාම ඉස්සල්ලාම ලෝකයේ ඇතුනේ නාමයක්ද රූපයක්ද? මේකේ කිලිද පිටරේ කෙලවරක් අපිට පුළුවන් මේ වර්තමානයේ පසුවේ ඇති වෙන දේවල් අතර නාම හිතින්න බෑ කවදාකවත් අධිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ කියලා මේක ඒ මහනිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා රූපයාගේ අධිවචන සම්පස්සයත් නාමයාගේ පටික සම්පස්සයත් මේ දෙක එකිනෙකට හේතු නිසා පස්සය කියන චෛතසිකේ පව නාම රූප දෙකේ සම්බන්ධකෙ තමයි ඇති. තනිකරම නාම වලට ස්පර්ශ වෙන්න බෑ. රූප වලට ස්පර්ශ වෙන්න බෑ. රූපයක් නාමයක ස්පර්ශ වීම තමයි නියම ස්පර්ශය. කියන්නේ ස්පර්ශයක් කියන දෙයක් ලෝකෙ සිදු වෙන්නේ සම කලාප දෙකක් එකතු වෙන. විෂම කලාප දෙකක් එකතු වීම තමයි ස්පර්ශය කියන්නේ. ඒ නිසා චේතනාවත් එක්කම පහළ වෙන්නේ එක්ක පටවිය ආපෝතේජ වායු තමයි. නමුත් ඒ නාම ධර්මයක් නිසා රූප ධර්මයක් පහළ වීමට ඉඳස්සියක් වශයෙන් තමයි කියන්නේ. ඒ වගේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී වශයෙන් හිතේ තද ගති පෙන්වලා කියලා කියනවා. ඒ කියන්නේ පටවි වගේ තද ගතියක් නෙවෙයි. මේ කර්මන්‍ය වෙන කර්මන්‍ය වෙන්නේ නැති තත්. වචනවත් සමාන වුණාට රූපාකාරයෙන් අල්ලන්න පුළුවන් ඒවා නෙවෙයි. නාම ධර්ම වල ඇති වෙන වෙනස්කම්. මනින්ද කියන්න අමාරු. ඒ කියන්නේ මේ තමන්ට යම් කිසි දෙයක් හිතවිල්ලකට ඇති හිතවිල්ලක් අපහල වෙනවා. මේ හිතවිල් પરම්පරාවට ආසාවක් පහළ වෙනවා. මම කලා කලා නිර්මාණ කරන කෙනෙක්. ඒ సౌందర్యාත්මක සිතුවිලි પરම්පරාවකට ප්‍රේම කරනවා. හිතවිල්ලක් නිසා හිතවිල්ල පහළ වෙනවා. වගේම පින් කරන කෙනෙක්, කුසල් කරන කෙනෙක් අධි කුසලයකට හිතවිලි පහළ කරනවා. එතකොට ඒ ඒ කුසලෙන් භවක් කරන කෙනෙක් ඊට වඩා අපරාධයකට හිතවිල්ල පහළ කරනවා. ඉන්නේ භවයේ ඊටදී භයානක පවකටත් යනවා. ඒ හිතවිල්ල චේතනාවක් වෙන්නේ ඊගාව අකුසල අකුසලට හේතු වෙන කුසල කුසලට හේතු වෙන මේවා නාම නිසා නාම පහළ වෙන අවස්ථාවක්. කවුද කිව්වේ? මේ මොකද්ද මේ කියන සන්දර්භේ කවුද කියප එකක් ගැන කතා මම කිව්වද ඒ ඒ ඒ තෝ විතර ගිහිල්ලා බලන්න 28 කියපේකනද දැන් 27ක් කියලා මම දැන් කියනවා. ඉතින් අපි දෙන්න ගහගන්න වෙනවා. 28මද 27මද කියන. ඉතින් ඒක නෑ ඒක මොකකට හරි යනවනම් අපි බේස් එකත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ මේ පදනමේ ඒකට උත්තරයක් තිබුණාට වෙන පදනමක ඒ උත්තරේ නෑ. ඒ නිසා මේ පදනම ඉස්සර සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ රූප 28ක් තියෙනවා කියන්නේ කොන්න සම්බුද්ධ දේශනාවේ තිබුණා නම් අපි ඒක බාර ගන්න එහෙම එකක් පස්සේ කාලේ තියෙනවා. නමුත් ඔය ඔය රූප ගැන කතා කරන අය වුණත් දන්නවා ඒකේ ඉත්‍රි භාව රූප පුරුෂ භාව රූප කියන ওই දෙකේ හිටින්නේ නැහැ ඒ ප්‍රශ්නේ මොකද්ද ඉස්සෙල්ලා කිව්වේ වායෝ ධාතුවට වායෝ ධාතුව ආපාතගත වෙන්නේ ඈ ආයෝ ධාතුවට ආපෝ ධාතුව ආපාතගත වෙන්නේ කියන්නේ ඒක ඒ නිසා මම වස්තු රූප ඔතන කියන්නේ කායෝ ධාතුවද නෑ සාමාන්‍ය අභිධර්මයේදී කියනවා අඳුරා ගන්න අමාරු අන්තිම අමාරු තමයි ආපෝ ධාතුව. ඒක මේ වටවි ආපෝ වටපි වායෝ තේජෝ අල්ලතැකේ ආපෝ ධාතුව අල්ලන්න අමාරුයි. ඒකයි වායු ධාතු ඉස්සරහ කරගෙන පුත්‍රජානන්සේ අපිට පෙන්නේ ආනාපාන කරනකොට වායු පොට්ටබ්බ ධාතුන් අල්ලන එක ලේසි. හුලං අල්ලන්න පුළුවන් කියන එක නෙවෙයි. ඒක චංචලයනේ පෙන්වන්නේ. කම්පන චංචලෙ පේන. උණුසුම සිසිලක් පේන. ඊගාවට ආබන්දන ලක්ෂණත් පේනවා. නෑ මේ මොකද්ද උණුසුම සිසිලේ තද ගතියක් පේන. මේ ආබන්දන ලක්ෂණය වායු ආපෝ ධාතුවේ තියෙන ලේසි නෑ කියනවා. ඒ තේරුම් ගන්න අමාරු සුක්ෂම වැඩි කියලා. උදාහරණයක් වශයෙන් කියනවනම් මේ මේ ආලෝකයක් දැක්කයි කියලා කියන්නේ. ආලෝක ලපයක්. ඒ දැක්කට පස්සේ ඒ ලපේ විසිරී යන්නේ නැතුව එතන එතනම කැරක් කැරක ඉන්නේ නිකන් මේ මැසි පොදියක් වගේ. විසිරෙන්නේ නැහැ. විසිරෙන්නේ නැත්නම් එයාට සීමාවක් තියෙනවා. සීමාවෙ පිට යන්න බෑ. ඒ කුංචි අංශ කෝටි ගණන් තිබුණත් අංශ ටික සීමාවක් ඇතුළේ බැඳිලා හිටිනවා. සීමාව කඩාගෙන යන්නේ නැහැ. ඒ ආපෝ ධාතුවේ ගුණය කියලා. ඒක හරි අමාරුයි. පඨවි ධාතු වගේ තේජෝ ධාතු වගේ අල්ලන්න අමාරුයි කියන එක අභිධර්මයේම උගන්වන කාරණා. ඉතින් චෛතසිකෝල ස්පර්ශය. ඉතින් ගන්න අමාරුයි කියලා කියනවා සංසන්දනාත්මක. සමාධිය කියන්නේ ධ්‍යානය. ධ්‍යානය. නෑ විපස්සනා කරනකොට එහෙම අර්පණ සමාධියකට යන්නේ නැතුව උනත් කෘත්‍ය කර දෙන තරම් දැඩි සමාධිය තියෙනවා. ධ්‍යානයක් වගේ යුතුයම නෑ මේ සුද්ධ විපස්සනාවේදී සිදුවෙන එක ධ්‍යානයක කෘත්‍ය කෙරුවට අර සමුත සමාධියක වගේ ආත්මන වශයෙන් උපචාර වශයෙන් ඒ தත්ත්ව නැහැ. ඒ කියන්නේ මේ ලේබල් එක අලවන්න බෑ ඒක. පුළුවන් විපස්සනා කරලා ඒකෙන් මේ විපස්සනා පාදක සමතේ වඩලා යන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හොඳ හිත කීකරු නිසා තමන්ට සමත අරමුණකට හිත දාලා මෛත්‍රී අරමුණට බුද්ධානුසුතෝගේ දාලා ධ්‍යානවට යනවා. ඒක කියන්නේ ඒකට විපස්සනා පුබ්බංගම සමාධිය සමතය කියලා කියනවා. විපස්සනා පටන් ගන්න සමතයට යනවා. ඊට සමතෙන් පටන් ගන්න විපස්සනාට යන්න පුළුවන්. දෙකේ එකිනෙකට මාරු කරගෙන යන යුගනන්ත භාවනාව වෙන්න පුළුවන්. ඒක පුද්ගල ભેදී හැටියට වෙනස් වෙනවා. හොඳයි එමනම් දෙකමාරයි අපේ හරියට වෙලා වෙවිලා තියෙනවා. එහෙනම් අපි නැවතත් හතරට මෙතන ෆ්‍රෙෂ් වෙනවා පරියන්කයක් සඳහා. ආ කියන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳලා මේ ධර්ම සාකච්ඡාව මත කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.